නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මොනහරි ආදර කරන මොනහරි ප්‍රශ්න තියෙයිද නැද්ද? බාහිර අරමුණු හම්බ වෙනකොට බාහිර හම් වෙන විදිහටමයි මෙනෙහි කරන්නේ. ඉතින් බාහිර අරමුණක් හම්බ වෙනකොට ඉතින් බාහිරමනේ. හැම වෙලාවෙම මතක තබා ගන්න ඕනේ හිතේ ඇති වෙන නිමිත්ත විදර්ශනා කරන්නේ නැහැ කවදාවත්. හැම වෙලාවෙම භවයෙන් තමයි විදර්ශනා කරන්නේ. ඒ කියන්නේ ඔබතුමියට දරුවෙක් ගැන නිතරම හිතෙන්නේ දරුවෙක් එහි ඉන්නවා කියන හැඟීම හින්දායි. ඔබතුමිය හොයාගෙන යන්නේ දරුවෙක් එහි ඉන්නවා කියන හින්දායි. එතකොට ආපහු ආවට පස්සෙත් එහි දරුවෙක් ඉන්නවා කියන හැඟීම තියෙන්නේ. එතකොට දරුවෙක් දරුවා ගැන සිහි කරන්න පුළුවන්. සිහි කරන එක කෙලෙසි නෑ. සිහි කරනකොට බාහිර කෙනෙක් ඉන්නවා කියලා දැනෙනකම හැඟෙනකම ගත්තාම අන්න ඒකයි මේකේ තියෙන කෙලෙසේ. බවාසෝ කියලා කියන්නේ ඒක. එතකොට හැම වෙලාවෙම අපි විදර්ශනා කරන්නේ ආශ්‍රයක්ෂයට. භවආශ්‍රයේ ගෙවෙන්න විදර්ශනා කරනකොට බාහිර කෙනෙක් ඉන්නවා කියන අදහස කැපෙන විදිහටයි අපි මෙනෙහි කළ යුත්තේ. අපි කියමු දැන් මෙතන ඉඳන් අපිට හිතේ හැපිලා තියෙනම් හිතේ ගැටලා තියෙනම් මට දරුවෙක් ඉන්නවා දරුවා අහවල් තැන ඉන්නේ රස්සාව කරන්න නැත්නම් ගෙදර ඉන්නේ කියලා හැඟීමක් තියෙනවනේ. දරුවා සිහි වුණොත් හිතේ විදර්ශනා කරන්න දරුවා කියලා හිතරනේ පහළ වුණේ සිතුවිල්ලක් නේ කියලා බැලුවට වැඩක් නැහැ. මොකද එහෙම බැලුවා කියලා ඒ වෙලාවට ඇතිවෙච්ච සිතුවිල්ල තුල රාග දේශ මොහතාවකාලිකව සංසිඳෙයි. නමුත් බාහිර කෙනෙක් ඉන්නවා කියන හැඟීම නැති වෙන්නේ නැහැ. ඒ නිසා දරුවා කියලා සිහි වුණොත් ඔබතුමිය යන්න ඕනේ සිහි කරනකොට Tamanට හොඳට හඳුනා ගන්න පුළුවන් සිහිගේ මේ විදර්ශනා කළ යුතු තැන. සිහි කරනවත් එක්කම Tamanගේ සිත නැත්තම් මනස ගිහිල්ලා අරමුණක හැපිලා තියෙයි. අන්නේ හැපිලා හිටින තැනට යන්න. ඔකට කියන විඥාන ටිතිය කියලා විඥානයේ නතර වෙච්ච තැනක් අපේ සිත ගිහිලා නතර වෙලා තියෙන තැනක් හම්බ වෙයි. දරුවා කියලා සිහි කරනකොට උදුමේට පෙන්නයි බාහිර යම. එතකොට එතනයි බලන්නේ. එතනයි බලන්නේ. එතන බලන්නේ කොහොමද හොඳට විවර කළා විවෘත කළා බලනවා කෙස්. ඒකද කෙස් කියලා හිතුවට තමන්ට සත්පුද්ගල භාවයෙන් තොර අනාත්ම ධර්මතාවයක් කෙස් කියන්නේ කියන හැඟීම නැත්තම් ඒ හැඟීම ඇති වෙන විදිහට බලන්න ඕනේ. අපි කියමු දැන් එතනද තියෙනවා කෙස් කිව්වහම කෙස් ගත්තාම ඔබතුමිය හිතන්න ඕනේ කෙස් ටිකක් කපලා අහකට දැම්මොත් අපිට කෙස් කියන එක පෙනෙයි. නමුත් කෙස් ටිකක් විතරක් තිබුණ පුද්ගලයෙක් කියලා පේන්නේ නැහනේ. දැනුත් එතනද තියෙන පුද්ගලෙක් නොවන කෙස් නේද? ලොම් කිව්වහම රෝම කූප ටික ගලවලා වෙනම පැත්තක රෝම කූප ටිකක් තිබුණොත් මේ කාගේ හරි ලොම් ගස් ටිකක් නේ කියලා හිතන මිසෙ කෙනෙක් වෙන්නේ නේද? එතකොට දැනුම් තියෙන්නේ ලොම්. නිය කියලා ගත්තොත් නියපොතු ටිකක් බිම තිබ්බොත් ඔබතුමේ නියපොතු කියලා පෙනේ. නමුත් නියපොතු කෙනෙක් කියලා පේන්නේ නැහනේ. දැනුත් එහෙනම් කෙනෙක් නොවන නියපොතු නේද ඒ රූපෙත් තියෙන්නේ. ඊට පස්සේ දත් හම, මස්, නහර ඔය වගේ එකින් එක එකින් එක සිහි කරන්න ඉතාමත් වේගෙන් සිහි කරගෙන යන්නේ කෙස්ලොම් නියදත් හම් මස් නහර ඇට ඇට මිදු කියලා සිහි කරගෙන වේගෙන් යන්නේ කෙස් ලොම් කියලා ඔච්චර ඈතකින් මෙනෙහි කරන්නේත් නැහැ. අතර මැදට වෙන විතර්කයක් එන්න කලින් ඊගවරමුණ හිතන්නත් ඕනේ. හිතන එකේ අර්ථය හිතට වදින්න අවකාශයක් දෙන්නත් ඕනේ. කෙස් ලොම් නිය දත් ඒක හිතද්දි පූර්ණ සිහිය අවධානය මානසිකාරට යොදන්න. වචනෙන්ම කිව්වට කමක් නැහැ. ඈ සුත දත වචසා ಪರಿචිතා කියලා කියන්නේ අහන්න ධාරණය කරන වචනෙන්ද කියන්නේ නැවත නැවත පුරුදු කරන්න කියලා කියන්නේ. එතකොට ඒ විදිහට කොටස් 32 බලන්න එතනදී අප්‍රකට කොටසක් තියෙනවා ඒක අතහරින්න. ප්‍රකට ප්‍රකට කොටස් වශයෙන් ගන්න. අරගෙන කනබුන ආහාරෙන්නේ මෙතන මේ කොටස් හැදිලා තියෙන්නේ කියන එක බලන්න. ඔබතුමියගේ පැත්තක නුවණක් තියාගන්න ඒ රූපයේ කෙනෙක් කියන අදහස මගේ හිතේ තියෙන අදහස පතිත නොවෙන්නයි මම මේක කරන්නේ කියන එක හිතේ පැත්තක තියාගන්න. ඒක හැම වෙලෙම බලන්න ඕනේ නැහැ. හැම වෙලාවෙම බලන්නේ මේ කුණප කොටස් ටික බලනවා කනබුන ආහාර නිසා නේද හැදිලා තියෙන්නේ කියලා බලනවා. එහෙම නැත්නම් කුණප කොටස් ටිකක් තියෙන තැනක වඩාත් හොඳයි බලන්න පුළුවන් නම් පිහිටි වර්ණ සටහනක් නේද මේ හැදේ. ඒක දකිනකොට මේ දරුවා කියන අදහස එනව නේද කියලා හිතන්න පුළුවන්. එතකොට Tamanට හිතෙනව නෑ ඒ වුණාට දරුවා එහෙ ඉන්නවමනේ කියලා අපිට පුළුවන් Taman එක්කම තර්ක කරන්න විතර්ක කරන්න. හොඳයි. ඔය මන් දරුවා ඉන්නවමයි කියලා හිතන හැඩේ gadogoli සිමෙන්ති එක්කල බිත්තියක තිබ්බොත් මේත් මගේ දරුවා කියන අදහස එයි. ඒ අදහස එන්නේ gadol වැලිය ඇතුලේ දරුවෙක් ඉන්න හින්දා නැත්නම් බිත්තිය ඇතුලේ චිත්‍රවල දරුවෙක් ඉන්න හින්දාද? නෑ. එහෙනම් අනාත්ම වූ කෙනෙක් පුද්ගලෙක් නොවන ඒ රූපේ දකිනකොට මාතුලනේ මේ අදහස ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මම සැබෑවටම දරුවා කියන තැන තියෙන්නේ දරුවා කියලා හිතපු තැන තියෙන්නේ මේ ඇත්ත නේද? කනබුන ආහාරයෙන් හැදුණු මෙබඳු කුණප කොටස් ටිකක් මට පිහිටලා තියෙන වර්ණ සටහන දකිනකොට මගේ මානසික ආශ්‍රය දෙනවා නැත්නම් දරුවා කියන හැඟීම ඇති වෙනව නේද කියලා බලනවා. එතකොට දැන් ඉඳලා හිටලා එහෙම බැලුවම ඇති. ඉඳලා හිටලා මේ විදිහට බලනවා සමුදේ ධම්මානුපස්සීවා. එතකොට හැම වෙලාවෙම බලන්නේ අර දිගට බලන්න බැරි හින්දා කුණු කොටස් ටික බලනවා කනබුන ආහාරයෙන් බලනවා. බලනකොට උත්තරේ තියෙනවා මොකක් නිසාද මෙහෙම මෙබඳු තැනක සත්‍ය පුද්ගල කියන ආශ්‍රව නැත උපාදානයේ මාතුලේ දෙනවා මේ උපාදානයේ මේ රූපේ මත පතිත වෙලා දුක හදන්නේ මේ මගේ උපාදානයේ මේ රූපේ මත පතිත නොවෙන්නයි මෙහෙම කරන්නේ මේ උපාය කියන කාරණාව දන්නවා ඒ විදිහට අවබෝධය තියාගෙන සත්වය පුද්ගලය කියලා හිතන හැම අරමුණක් ගානෙම යන්න ඊට පස්සේ තාම එක අරමුණක් දෙකක් බලුවට පේන්නේ නමුත් සමස්තයක් වශයෙන් මේ හැම දෙයක්ම අරගෙන යන්න. එහෙම එක අරමුණක් දරුවා කියන තැන සිහි කළා මෙනෙහි කරද්දී හිතට අපේ හිත එකඟ නැති නිසා විසිරිච්ච ගතිය නිසා තව කෙනෙක්ව සිහි වෙන්න පුළුවන්. මේ බලන එක අතහැරලා ඒක අල්ලගන්න එපා. ඒක නොසලකා හැරලා මේ ගත්ත අරමුණ ඉවර කරන්නම බලන්න. ඒක කාලය අවශ්‍ය නැහැ කොච්චර වුණත් ප්‍රශ්නයක් නැහැ. කුණප කොටස් ටිකක් තියෙන තැනක මේ සතහන දක්වන දරුවා කියන අදහස එන්නේ කියන හැඟීම ඇති වෙන විදිහට බලනවා. එතකොට මේ හැඟීමෙන් බලන නිසා මේ රූපයේ කෙනෙක් පුද්ගලෙක් වශයෙන් ඉන්නේ මෙහෙම නේද දුක ඇති වෙන්නේ කියලා බලන මේ ඕන විදිහකටම බලන්න පුළුවන්. කලින් කලට එහෙම බලනවා එහෙම නැතිනම් මගේ මනසේ තියෙන අදහස රූපේ මත පතිත නොවෙන්න දරන උත්සාහයක් උපායකුයි මේ සතිපට්ඨාන කියලා කියන්නේ. කියන කාරණාව සිතේ තියාගෙන ශරීරේ කුණුප කොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් බලනවා. බලලා ඉබුන් තැනක වර්ණ සටහන තියෙන්නේ කියලා බලනවා බලනකොට ඒ බලන්නේ බාහිරින්මයි භවයට ගිහිල්ලාමයි අනිත් සත්‍ය පුද්ගලයෝ කියන තැනක තියෙන හැඟීම බලනවා ඊට පස්සේ ඒ විදිහටම බැලිය යුතුයි අජත්තන්වා කියන තමන් කියන කොටත් එතනද දන්නවා අර විදිහටම කෙස් ලොම් නියදත් හම්මස් කියලා කුණුප කොටස් ටික බලනවා ඒකෙද කුණුප කොටස් බලනකොට අර වගේම අර්ථය තේරෙන්න ඉඩ අවකාශකුත් තියෙනවා තව වචනයක් එන්න තරම් ඒ අවකාශය දීර්ඝ කරන්නේ නැහැ කෙස් ලොම් නියදත් හම්මස් නහර කියලා බලනවා කුණුප කොටස් ටිකකින් හැදුණු මේ ශරීරය නැත්නම් සතර මහා ධාතු වලින් යුක්ත මේ ශරීරය කන බොන ආහාර නිසා නේද හැදෙන්නේ කියලා බලනවා. ඉබඳු කොටස් ටික මත පිහිටි මේ හැඩය දකිනකොට මම කියන හැඟීමක් හිතේ ඇති වෙලා තියෙනව නේද කියලා බලනවා. මම කියන හැඟීම මේ රූපය මත තපිත වෙන්න නොදෙන කමට නේද මේ කායගත සතිය වඩන්නේ. කාය ගැන බලන්නේ මොකද? මම කියන හිතේ තියෙන හැඟීම මේ රූපය මත පතිත වෙන්න ඉඩ නොදෙනකමයි මේ කරන්න කියලා බලනවා. මේ රූපේ ආරම්භය මම කියන හැඟීම පතිත වුණොත් මේ රූපය කෙනෙක් හැටියට මම හැටියට පේන්නේ. එතකොට මේ කයට වෙන හැම දෙයක්ම මට උනා වෙනවා. මේ කය ලෙඩ වුණොත් මම ලෙඩ වුණා වෙනවා. කය දිරුවොත් මම මහලු වුණා වෙනවා. මේ කය මැරෙන්න ගියොත් මම මැරෙන්න යනවා වෙනවා. කයට මොන හරි හැපුණොත් මට ගැහුවා වෙනවා. මට වැදුනා වෙනවා. නමුත් කය මම නෙමෙයි නෝ. කය සතර මහා ධාතුන් මේකට ඍෂිසේ දඬු අදිත්වා ඍෂිසේ පොළු අදිත්වා ඍෂිසේ කට කබලිත වෙදිත්වා මේ මේසෙකට මොන හරි වැදුනා කියලා මට ප්‍රශ්නයක් තියෙයිද නැහැ එයාට නුවණක් තියෙයි කාය සම්පස්යෙන් උපන්න වේදනා මාත්‍රයක් හටගනි ඒ වේදනාව නැති වෙනවනේ කියන තැනකින් එනවා මට ගැහුවා කියන තැනක පටිගයක් එන්නේ තරහවක් එන්නේ ඇත්තටම මේ කෙලෙස් ටිකයි මේ කෙලෙස් ටිකයි අපිව කුපිත කරවන්නේ අවුස්සන්නේ සිත අවුස්සන්නේ මේ වැරදි දර්ශනේ වැරදි දෘෂ්ටිය. අර මම මතක් කරන්නේ අපි ඇවිදිනකොට කකුල ගලක මුලක හැපුණොත් නියපොත්තක් කැඩිලා ලේ එන්න බලුවා. ආපහු ඕගොල්ලෝ ගිහිල්ලා ගලට හරි මුලට හරි ගහනවද? මගේ කකුල හැපුණා කියලා ගහනවද? ඇයි ගහන්නේ නැත්තේ? ඈ ඒක සත්‍ය පුද්ගලෙන් නෙවෙයි කෙනෙක් කළ දෙයක් නෙවෙයි නිසා. ඔගලන්ට ලැජ්ජ හිතේ නේද? ඒ වගේ කායගත සතිය වඩනකොට මේ රූපෙට යමක් වැටුණා වැදුනහම වැදිච්ච එක මුල් කාරණාව කරගෙන තව රූපයකට ගහන්න ගියොත් ගලකට මුලකට ගහන්න ගියා වගේ තරමටම ඒ විදිහටම ලැජ්ජ හිතෙන දවසක් මේ කය එච්චරට අනාත්මයි ඒ ගලයි මුලයි සමානයි මේ කය. අපි බලන්න කනබොන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකෙන් යුක්ත තව රූපයක් තමයි මේකේ වදින්නේ. ආ උඹ මට ගැහුවා නේද කියලා චූටි පහරයි වදින්න නමුත් අරහ ගන්නවා. නමුත් අපිට ඥාන දර්ශන එළඹ සිටියොත් මේ කය යම් බඳුද ගස් මුල් වල කය බඳුයි. ඒකයි රාහුලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේට දේශනා කරන්නේ යාචකාච රාහුල අජ්ජත්තිකාච පටවි ධාතු බාහිරාච පටවි ධාතු පටවි ධාතු රේවේසා පටවි ධාතු නේතම් මම නේසු හමස්මින් නිමේසු අත්තාති ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බං රාහුල ආධ්‍යාත්මික යම් පටවි ධාතුකුත් තියෙනම් බාහිර පටවි ධාතුකුත් තියෙනම් මේ දෙකම එකයි සම කළ බලන්න මෙහෙම බලනකොට පටවි ධාතුව පටවි ධාතුව හැටියට දකිනවා. පටවියෙන් පටවිතෝ ඤත්වා පටවිය පටවිය හැටියට දැනගත්තාම පටවිස්මින් නිබ්බින්දති. පටවිය ගැන කලකිරෙනවා. කලකිරිලා මේක මම කියලා ඇලෙන්නේ නැහැ හිත බැසගන්නේ මේ කයට. මම කියලා හිත පිළිගන්නේ මේ කය. ඒ හින්දා හිතේ තියෙන මේ මම කියන හැඟීම මිදෙනවා, ගෙවෙනවා. නොයලීම නිසා මිදෙනවා. මේ කෙලෙසේ. එතකොට ඒ විදිහට ආධ්‍යාත්මික කය ගැනත් බලනවා කය ගැන බලන්නේ මොකටද මම කියන හැඟීම මේ රූපෙට බැසගන්න නොදෙන්න දරන ප්‍රයෝගිකුයි උත්සාහයකුයි කියලා තියා දන්නවා මේ විදිහට අජ්‍යත් බහිද්දාවා කියලා ආධ්‍යාත්මික බාහිර දෙපැත්තම බැලිය යුතුයි තමන්ගේ ශරීරයේ විතරක් බැලුවොත් මේ රූපේ මම කියලා පෙනෙන ගතිය ඕගලන්ට අඩු වෙනවා. හැබැයි බාහිර සත්‍ය පුද්ගලයන් අනිත් අය ඉන්නවා කියන ගතිය ඉතුරු වෙනවා. ඒක වැඩෙනවා. බාහිර සත්‍ය පුද්ගලයන් ඉන්නවා කියන තැන විදර්ශනා කළොත් බාහිර සත්‍ය පුද්ගලයන් ඉන්නවා කියන කම අඩු වෙනවා ඕගලන්ට. හැබැයි මම ඉන්නවා කියන කම වැඩි වෙනවා. අජ්‍යත් බහිද්ධාවා මේ දෙකම වාරු මාරට කරනකොට තමන් කියන තැනත් අඩු වෙනවා. බාහිර කියන තැනත් අඩු වෙනවා. මේ දෙපැත්තෙම පිහිටක් නොලැබුණොත් තමයි මෙයා අයින් වෙන්නේ. අන්න එහෙමයි බැලිය යුත්තේ. තමුණන්නේ. සති නිමිත්තේදී හුස්ම රැල්ල නැහැ. හුස්ම රැල්ලට සිතගත යුතු නැහැ. මම මේ සතිපට්ඨාන සූත්‍රයේ ටිකක් ගෙනවා කියලා දෙන්න කියලා මම ඒක කියන්නම් කනේ. ජීවිතයේ සාදු සාදු සාදු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ මේ එකම මොකයි කියලා සතිපට්ඨාන සූත්‍රය. මම උදේ ගොඩක් විස්තර නොකළ මේ ටික හවස කියන්න බලාගෙන. එතකොට කෙනෙක්ගේ ජීවිතේ බලාපොරොත්තු වෙන සියලුම අර්ථයන් සම්පාදනය කරලා දෙන එකම ධර්මතාවය මේක. මේ සූත්‍රයේට අර්ථය විස්තර වශයෙන් විස්තර කරන්න කලින් තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍ර වර්ණනාවක් කරන්නේ. මොකද්ද මේ සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති වෙන්න, හැඬීම් වැළපෙන්නේ නැති වෙන්න, දුක් දුම්නස් නැති කරන්න මාර්ගඵල ලබන්න නිවන අවබෝධ කරන්න එකම මගයි කිව්වහම මේකේ තියෙන වටිනාකම මතුවෙනවා. කම්බිලි විකුණන්න යන මිනිසයා කම්බිලි කම්බිලි කම්බිලි කියලා විකුණන්න ගියාට ගන්න හැලු. නමුත් රං කම්බිලි රං කම්බිලි කියලා කිව්වහම සල්ලි තියන අය කැමැත්තෙන් ගන්න යනවලු. සල්ලි නැති කට්ටිය රං කම්බිලි කියන්නේ මොකද්ද කියලා බලන්නවත් එනවලු. ඒ වගේ සූත්‍ර වර්ණනාව තථාගතයන් වහන්සේ මුලින්ම කළාම මොකද්ද මේ දුක් දුම්නස් නැති කරන්න පුළුවන්? හැඳින් වැළපීම් නැති කරන්න පුළුවන් ධර්මය කියලා පුළුවන් කෙනා හයිය තියෙන කෙනා මේක ඉගෙනගෙන වඩනවා. බැරි කෙනා මේක බලන්න හෝ හිත යොමු කරනවා. කියලා ඒක තමයි මේ සූත්‍රයක තියෙන එච්චරට වටිනාකම වෙන්නනවා. ඇත්තටම ඒක බොරුවකුත් නෙමෙයි. ඒ අර්ථ ඔක්කොම सिद्ध කරන්නේ මේකෙන්. නමුත් ඒ අන්තිමට ලැබෙන ප්‍රතිඵලය මුලින්ම වෙන්නේ නිසායි. මේක වැඩුවහම මේක කිව්වත් නොකිව්වත් මේ ටික ලැබෙනවා කෙනෙකුට. නමුත් ලැබෙන ටික ලබන්න යන මාර්ගයට කලින් පෙන්වන්න හේතුව මොකක්ද? එතකොට කවුරු මේ දිහා බලන නිසා කියනවා. මේ සූත්‍ර ඒකට කියන සූත්‍ර වර්ණනාව කියලා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පෙන්නලා ඒක කමඨහම් 21ක් තියෙනවා. එතකොට කය මුල් කරගෙන කාරණා 14ක් වෙනලා තියෙනවා. වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාව දෙකයි 16යි ධම්මානුපස්සනාවේ කාරණා කීයද? පහයිනේ. පහයි. එතකොට කීයද? 21යි. එයින් මේ කායගත සතියේ පෙන්වලා තියෙන කාරණා 14ම කමඨහන් 14ක්. චරිත 14කටම නෙමෙයි එක් කෙනෙකුට ජීවිතයේ මෙනෙහි කළ යුතු 14 තැන. හැබැයි ඒක චරිත 14කට ගන්නත් පුළුවන්. එකම තැනකට හිත තියලා ඒකෙම හිත සමාධි කරන්න පුළුවන්. මේ 14 පොළම එක්කෙනෙකුට ඇසුරු කරන්න පුළුවන්. හැබැයි 14 පොළම ඇසුරු කළාට එයාගේ මනස නීවරණ චිත්තයෙන් ගෙවෙන්නේ එක කමටහනයි. 14 මුල් කරගෙන නෙවෙයි. ඒ නිසා නීවරණ චිත්තය ගෙවා ගන්න කමටහන් 14ක් කියලා කියනවා. නමුත් අපි හිතාගෙන ඉන්නේ මේක 14 දෙනෙකුට තියෙන එකක් කියලා. නැහැ. එකම කෙනෙකුගේ කෙලෙස් ගෙවා ගන්න කය අනුව බලන්න බැලිය බැලිය හැකි ක්‍රම 14ක්. කායගත සති කාය අනුව ගියේ 100. එතකොට කාය අනුව ගියේ 100 පවත්තන ක්‍රම 14ක් පෙන්නනවා කමඨහන් 14ක් කියන්නේ. මේ 14 පොලේ හැසිරි හැසිරි ඉන්න කෙනාගේ හිතේ නීවරණ ධර්ම දුර වෙලා යම් චිත්තක්ෂණයක බොජ්ජංග ධර්ම පහළ වෙයි නම් පහළ වෙන්නේ එක කමටහනක් වෙන්නේ කර කර ඉන්නකොට. ඒක කොයි කමටහනකින් වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක චරිත 14ක් කියලා කියන. එතකොට එයා මිදුණු මේකෙන් නිසා. ඉතින් අපි කියමු ඒකේ මුලටම තියෙන ආනාපාන පබ්බය ආනාපාන සතිය. මේ භාවනා කමඨහන් අතරින් සිත සමාධි කරන්න චිත්ත සමතය ඇති කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ කමඨහන් 40ක් පෙන්වලා තියෙනවා. අනුස්සති 10ක් පෙන්වලා තියෙනවා, අසුබ 10ක් පෙන්වලා තියෙනවා. එතකොට කසින 10ක් පෙන්වලා තියෙනවා. ඊට පස්සේ ආහාර ප්‍රතිකූල සංඥාව ධාත්ව වත්තාණය ඊට පස්සේ සතර බ්‍රහ්ම විහාර මේ වගේ කාරණා 40ක් වෙන්නලා තියෙනවා. ඔය කමඨහන් 40න් කමඨහන් 39ක්ම එක පැත්තක. එක කමඨහනක් එක පැත්තක. මොකද්ද මේ ආනාපාන සති කමඨහන තනියම එක පැත්තක්. අනිත් කමඨහන් 39ම එක පැත්තක්. මොකක් නිසාද? ආනාපාන සති කමඨහන ආරම්භයේ ඉඳන්ම විතරක සංසිඳවනවා. ලියනකොට උපාසකම්මේ බණ අහන්න බෑ. දෙකක් කරන්න බෑ. හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ ඔබතුමිලා ආයෙත් ප්‍රශ්න අහනවා. අපිට අවශ්‍ය ඉගෙන ගන්න නෙවෙයි. අපිට අවශ්‍ය ජීවිත අවබෝධයක්. හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න Taman සසරෙන් එතර කරවන්න කාටවත් කියන්න නෙවෙයි. ඒක හොඳට මතක තබා ගන්න. ලෝකෙට වැරදිලා තියෙන බැරි වෙච්ච දේත් ඕක කරන්නේ නැත්තේ. අපි ඉගෙන ගන්න කරන්නේ. ඉගෙන ගන්න නෙමෙයි. මම මේ දෝෂයකට නෙමෙයි කාටවත් එක කියන්නේ. ගොඩාක් දෙනෙක් කරන වැරද්දක් කියනකොට ලියා ගන්නවා පටස් ගන්න. ඔගොල්ලෝ දන්නවද කියනකොට අවබෝධයක් ගන්න තියෙන වටිනා අවස්ථාව ගිලිහෙන්නේ. අපේ හිත එච්චර දක්ෂ වෙන්න බෑ. මේක ලියන ගමන් මේක හොඳට තේරෙනවා කියන එක. ඒකෙන් තියෙනවා මට අවශ්‍ය නැහැ දැන් නිවන් දකින්න. දැන් ධර්මයේ තේරුම් ගන්න කියන එක. ඒ නිසා කවුරුවත් මෙදිකිරා වැටෙන්න එපා. ලියන්න එපා. හොඳ අවධානයෙන් ඉන්න. එහෙම අපහසු නැන් කියන්න මම නවත්තන්නම්. එහෙම නැතිනම් විවේකයක් වුණනම් ඒකටත් කියන්න. ඈ හරිම අකමැති වැඩේ මම නොසලකිල්ලෙන් බන අහනවා කියන එක තේරුමක් නැහැ. මගේ කාලයත් අපරාධේ, ඕගලන්ගේ කාලයත් අපරාධේ. ඒ හින්දා හැම කෙනෙක්ම හොඳට මතක තබා ගන්න මේ කතා කරන ටික බොහෝම වටිනා දෙයක්. අනන්ත සංසාරේ දුක් විඳ අපිට මේක දිව්‍ය ඖෂධයක් වගේ මේ ටික මේවා තේරුම් නොගත්ත නිසායි අපි එන්නේ. ඒ නිසා වුමනාවෙන් අහන්න කියන එක මතක් ගන්නවා. කියලා දෙනත් එතකොට කමඨහන් 39ම එක පැත්තක් ආනාපාන සති එක පැත්තක් කුමක් නිසාද මානසිකාර්ය මත ආනාපාන සති කමඨහන ආරම්භයේ ඉඳන්ම විතරක සංසිඳවන කමඨාන සිතුවිලි සංසිඳවනවා සිතුවිලි සංසිඳවමින් හිත සමාධි කරන එකම කමඨාන ආනාපාන සතිය ඒක ඊටමත් අසීරුයි අපහසුයි නමුත් ඉතාමත් වේගවත්. සමත කමඨහන් අතරින් වේගවත්ම කමඨහන්. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරන නාහම් භික්කවේ මොට්ටා සතිස්ස අසම්පජානස ආනාපාන සති භාවන වදාමි. මහන්නේ සිහි මුලා වූ නුවණ නැති කෙනාට ආනාපාන සතිය කියන්නේ නැහැ. ඒකේ මතක් කරන ආනාපාන සති කමඨහන වඩන යෝගියා ඉස්තාම තියුණු අවධානයකින් යුක්ත වඩන්න ඕනේ. නොසලකිල්ලෙන් වඩන්න පුළුවන් කමඨහනක් නෙමෙයි මේ ආනාපානය. සතිය. ඊටාම තියුණු තමන්ගේ හිතේ තීව්‍ර බවක් තියෙන්න ඕනේ. තිබුණොත් මෙයා තනි පැත්තක් අරගෙන තියෙන අර්ථිස් 9ටම වඩා ඊටාමත් වේගයි. ඒකයි හැම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත් වෙන්න උපකාර කරගන්න පාදක කරගන්න එකම කමඨාන ආනාපානසති කමඨාන. ඒ තරම් ඒ කමඨාන ශීඝ්‍රයි ජවයයි. ඉතින් මම මතක් කළේ ඒකෙදි Taman දක්ෂයෙක්ම වෙන්න ඕනේ. එහෙන් මෙහෙන් සෙලවෙන මනසකින් නම් කරන්න අමාරුයි කරන්න බෑ. කෙරුවට ඒක අර්ථයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආන අනිත් හැම කමටහනක්ම විතර තව විතර්කයක් අරගෙන තමයි විතර්ක සංසිඳවන්න තියෙන්නේ. අපි කියමු අසුබය නම් කෙස්ලොම් නේද ධම්මස් කියලා තව අසුබ භාවයට මෙනෙහි කළා. කුසල පැත්තට මෙනෙහි කරලයි අකුසල විතරක අයින් කරන්න වෙන්නේ. මෛත්‍රී භාවනාවන සීල සත්‍ය නිදුක්ඛය නිරෝගී සුවපත් වේවා කියලා මෙනෙහි කළයි අනිත් ඒවා අයින් කරන්න වෙන්නේ. කුසලයකට මෙනෙහි කළයි වැරද්දක් අයින් කරන්න වෙන්නේ. නමුත් ආනාපාන සතියේදී කුසලයට මෙනෙහි කරන්නෙත් නැහැ අකුසලයට මෙනෙහි කරන්නෙත් නැහැ විතර්ක සංසිඳවන එකමයි කරන්නේ. එතකොට ඉද්ද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා මේ ශාසනයේ මහණෙනි මේ ශාසනයේ මහණතෙම ඉද්ද භික්ඛවේ භික්ඛු කියන එකේ හොඳ අර්ථයක් වෙන නමුත් මේ කටුවාවක් සපයන වෙලාවක් නන් නෙමෙයි නමුත් ඉද්ද මෙහි මහණෙනි මෙහි මහණතෙම කියලා කියන මෙහි කියනකොට මේ ශාසනය කියනවා දුක්ඛ සමුදය නිරෝධ කියන ධර්මතා ටික දැනගෙන ඊට යන්න හදන කෙනා කියන එක කියනවා. මේ සතිපට්ඨානය වඩන්නේ නිකම්ම කෙනා නෙමෙයි හම්බ වෙන දේ ආරම්භය හිත මේ විදිහට හැසිරුවොත් දුක නිර්මාණය වෙනවා හිත මේ විදිහට ඊට පතිත නොකළොත් දුක නිර්මාණය වෙන්නේ නැහැ කියන අවබෝධය ඇති කරගෙන ඒ දුක නිර්මාණය නොවන විදිහට උපාය සැලැස්වීම වශයෙන් මේක කරන්නේ කියන උත්තරයක් ලැබිලා තියෙනවා. ඒකටයි මේ ශාසනයේ මහානතේම මේ ශාසනය කියලා. මොකද මේ සතිපට්ඨානේ මේක වඩන්න පුළුවන් මේ ශාසනයෙන් බැහැරා. බුදුහාමුදුරු බෝසත් කාලේ තිබුණ මේක බොහෝ පුරුදු පුහුණු කළේ නේද? ඒ වගේ මේ ශාසනයෙන් බැහැරත් පුළුවන්. නමුත් මේ කියන ටික මේ ශාසනයේ මහානතේම අරණ්‍ය ගතෝවා අරණ්‍යකට ගියේ රුක්ක මූලගතව ගහක් මූලකට ගියේ ශුන්‍යාගාරගතව හිස් ගේකට ගියේ කියලා මේ කැලයක් ගහක් මුල හිස් ගයක් කියන එකකින් පෙන්වන්නේ අනිත් තැන් වල බෑ කියන එක නෙවෙයි මේ සඳහා ලොකු කාය විවේකයක් සපයාගත යුතුයි කියන එක කියනවා ලොකු කාය විවේකයක් තියෙන කෙනාට මේක කරන්න පහසුයි කියන මොකද ආනාපාන පබ්බේ එච්චර සුකුම නිසා ගිහිල්ලා නිසීද්දති පල්ලංකම් පරයන්ක බැඳගෙන ඉඳ ගන්නවා. ඒකෙදිත් ඔය ආසන තියනවා සිද්ධාසන පద్මාසන එක එක ආසන තියනවා. නමුත් નિયමම ක්‍රමේ තමයි පద్මාසනේ ඒක අපිට බෑ. අර යටිපතුල් දෙකම උඩට වේන්න ඉඳ ගන්න ක්‍රමේ තියෙන්නේ. ඒක. එහෙම නැතිනම් කකුල් දෙක අපි ඔය ඉඳ අද ඉඳ ගන්න ක්‍රමයට කියන්නේ සිද්ධාසන කියලා. ඒ විදිහට හෝ ඉඳ ගන්න ඕනේ. ඉඳගෙන ඊට පස්සේ උජුං කායං කය ඍජු කරගන්න ඕනේ. ඈ. පණිදාය පරිමුඛං. සතින් උපට්ඨපෙත්ත. ඒ කියන්නේ කය ඍජුව පණිදා පිහිටුවාගෙන උජුං කායං පණිදාය කය ඍජුව පිහිටුවා ගන්න පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. දැන් සිහිය පරිමුඛේ තබා ගන්න කියනවා. උපට්ඨපෙත්ත. තබා ගන්නවා. මොකද්ද පරිමුඛං කියන්නේ? කතම් පරිමුඛං නාසිකක් ගේව මුඛ නිමිත්තේ. අස්වස ප්‍රස්වස කතාවක් නෑ දැන් ඈ. නාසය කෙලවර හෝ තොල් දෙක ළඟ තමයි මේ හිත පිහිටුවා ගන්න ඕනේ. සිහිය පිහිටුවා ගන්න ඕනේ. එතකොට නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත පිහිටුවා ගන්නවා. හිත තබා ගන්නවා. එතන හුස්ම පාර වදින තැනයි නාසයේ කිරෝලමයි තොල් දෙකේ කිරෝලමයි කියලා එකක් නැහැ. නාසය සම්පූර්ණම හරි වේවා තොල් දෙක සම්පූර්ණම හරි වේවා දැන් ඒකෙන් කිරෙන්න හදන වැඩේ තමයි හිතට නවාතනක් සකස් කරලා දීමයි අවශ්‍ය. හිත නොයෙක් නොයෙක් දේවල් වලට සිහිය යොමු වෙන්නේ නැතුව සිහිය එක තැනක තබා ගැනීමයි අවශ්‍ය. මොනද සිහියට වැඩක් දීලා තියෙන්නේ. සිහියට වැඩක් පවරලා තියෙන්නේ සති නිමිති තියාගන්න. ඒ නාසය හෝ තොල් දෙක ළඟ සිහිය තබා ගන්නවා සති නිමිති සිත පිහිටුවා ගන්නවා කියන එක අපහැදිලි කෙනාට මම කියන්නේ නාසයට හෝ තොල් දෙකට ඇඟිල්ල තබන්න තැබුවම මේ ස්පර්ශ වෙන ගතිය දැනෙනවා. දැනෙනවා. ඒ ස්පර්ශ වෙන වදින ගතියට දැනෙන ගතියට හිත යොමු කරන්න. යොමු කළා හිත එහෙමම තියදී ඇඟිල්ල ගන්න. හිත එහෙමම තියදී ඇඟිල්ල ගත්තාම ඔන්න දැන් සිහිය සති නිමිති පිහිටුවාගෙන ඉන්නේ. මෙහෙම ස්පර්ශ කළාම සිහිය යොමු කරන්න ස්පර්ශ වෙච්ච තැනට සිහිය එතෙන්ටම තියෙද්දි අත ගන්නවා දැන් සති නිමිති ඉර තියාගෙන ඉන්නවා. ඔන්න දැන් ආනාපාන සති කමඨහන වඩන පසුබිම හදාගත්තා. තාම ආනාපාන සති කමඨහන වැඩිවේ නැහැ, වඩන්නේ නැහැ. මෙතෙන්ට එනකම්ම ඊට වටපිටාව හදාගත්තේ. එහෙම හදාගත්ත කෙනා ඔතෙන්ට එනකම්ම කමඨහනට සම්බන්ධ වෙලා නැහැ, ප්‍රවේශ වෙලා නැහැ. ඔතන ඉඳන් වෙන කමටහනකට තරවන්න පුළුවන්. ඔය ක්‍රමෙම ඔතෙන්ටම. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තැනට එනකොට භාවනාවකට නිසි ඉරියව්වයි පැනවි ඔතෙන්ට එනකන් අයිති ඕනම කමටහනකට ওই સિદ્ધාන්ත ටික අයිති කියන එක මතක තබා ගන්න ඔතන භාවනා කරන තැන. ඉඳ ගන්න යෝගියාගේ ඉරියව්ව සකස් කිරීම කිව්වේ. එහෙම ඉඳගෙන සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති. දැන් සති නිමිත්තේ ඉඳගෙන සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. ආස්වාසය ගැන දැනුම් සහිතවමයි ආස්වාස කරන්නේ දැනුම් සහිතවමයි ප්‍රස්වාස කරන්නේ. කිසිම වෙලාවක ආස්වාසයේ මුල මැද අගට හිත යොමු කරන්න එපා. ප්‍රස්වාසයේ මුල මැද අගට හිත යොමු කරන්න එපා. පෙට්ටනිය දක්වා හුස්ම පාර අරගෙන යන්න එපා. බාහිරය දක්වා අරගෙන යන්න එපා. ඒවැය තියෙන දෝෂත් තියෙනවා. ඕගලන්ට වැඩි විස්තර බලා ගන්න පුළුවන්. සූත්‍ර පිටකේ පටිසම්භිදා මග්ගේ ආනාපාන සති කතා කියලා තියෙයි. අන්නේ ආනාපාන සති කතාව බලන්න ආනාපාන සති භාවනාව කරන කෙනාට ඒ එක්කම උපදින අමතර නුවණවල ටිකක් පෙන්වනවා. නුවණවල 18ක් පෙන්වනවා. මේ මතකන රාශියක් පෙන්වනවා. ඒ වගේම ආනාපාන සති භාවනාවට පරිපන්ත ධර්මියෝ. පරිපන්ත කියන්නේ සතුරු ධර්මියෝ. 18ක් පෙන්වනවා. මෙන්න මේ 18 අතහැරලා භාවනා කටයුතු ඒ 18 අතහැරලා අමතර නුවණවල ලැබෙන විදිහට තමයි මම මේ පෙන්වන්නේ. ඒ පොතේ තියෙන කාරණාව ඒක තව ටිකක් ඕගලන්ට සහේතුකද නැද්ද කියන එක බලා ගන්න ඕන නම් ඒක බලා ගන්න. ඒක බැලුවහම ඕගලන්ට තේරෙයි කෙනෙක් අස්වාසයක මුල හෝ මැද හෝ අග යනවන වැරදි, ප්‍රස්වාසය අනු යනවන වැරදි, අස්වාස ප්‍රස්වාසය අනු යනවන වැරදි කියන එක තේරෙයි. එතකොට සත්‍ය නිමිත්ත හිත තියාගත්තා භාවනාවට සුදුසු ඉරියව්ව හදාගත්තා සති නිමිත්ත දැනුම් සහිත භවකම ඉඳිමින් නුවණින් දන්නවා සම්පජාන සෝ සතෝ අසති සතෝ පස්සති නුවණින් දන්නවා මේ ආස්වාස වෙන බව නුවණින් දන්නවා ප්‍රස්වාසය ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා ආස්වාස ප්‍රස්වාසය නුවණින් එයා දන්නවා එතකොට සත්‍ය නිමිත්ත තුලම හිතින් තියාගෙන ඉන්නේ. අස්වාස ප්‍රස්වාස වෙන බවක් දන්නවා. මේ දෙකම එකවර යා ප්‍රකට කරගන්නවා. සත්‍ය නිමිත්ත අතහැරලා අස්වාස ප්‍රස්වාසට යන්නේ උපමාවක් එන්නන්නේ දොරටු පාලයක් වගේ. දොරටු පාලේ දොරටුවෙන් පිට වෙලා ඇතුළට යන මිනිස්සු පරීක්ෂා කරන්න යන්නෙත් නැහැ. දොරටුව වෙත පැමිණෙමින් ඉන්න අය බලන්න එන්නෙත් නැහැ. බලන්නේ කොහොමද? පරීක්ෂා කරන්නේ දොරටුව ගාවට එන එන කෙනා පරීක්ෂා කරනවා මිසක දොරටුවෙන්ට එමින් ඉන්න අය ඉස්සරහට ගිහිල්ලා පරීක්ෂා කරන්නෙත් නැහැ. පහුවෙච්ච අය පරීක්ෂා කරන්න යන්නෙත් නැහැ. ඒ වගේ එන්න තියෙන ආස්වාසය ගැන පිටවෙච්ච ප්‍රස්වාසය ගැන බලන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ දෙකම මෙයාට දැනීමයි මෙයාගේ අවබෝධය හරහමයි හැම අස්වාසයක්ම උනේ හැම ප්‍රස්වාසයක්ම උනේ. සත්‍ය නිමිත්ත තුල ඉඳගෙනයි අස්වාස ප්‍රස්වාස කළේ. එතකොට මේ අස්වාසය දීර්ඝ නම් එයා දීර්ඝ බවක් දන්නවා ප්‍රස්වාසයේ දීර්ඝ නම් දීර්ඝ බවක් දන්නවා. අස්වාසයේ ලුහුඩු නම් කෙටි නම් අස්වාසයේ කෙටි කියලා දන්නවා ප්‍රස්වාසයේ කෙටි නම් කෙටි කියලා දන්නවා. මේවා එකක්වත් හිතන්න කිව්වේ නෑ සබ්බකාය පටිසං සියදු ආස්වාස ප්‍රස්වාසකය අත්විඳ දිමින් කරන්න. මේක කරන්න කියන්නේ සියලු ආස්වාස ප්‍රස්වාසයන් දැනගනිමින් කරන්න. දැනුම් සහිතවකම ඉන්න. දීර්ඝ වෙන්න පුළුවන්, කෙටි වෙන්න පුළුවන් ආස්වාස ප්‍රස්වාසය. නමුත් ඒක අත්විඳ දිමින් කරන්න කියන එක. එහෙම හිත තබාගෙන සිහියෙන්ම ආස්වාස සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. දැනීම් සහිතවම ආස්වාස කරනවා දැනීම් සහිතවම ප්‍රස්වාස කරනවා සියලු ආස්වාස ප්‍රස්වාසය කොච්චර දුරට කළ යුතුද සබ්බකාය පටිසංවේදී සියලු ආස්වාස ප්‍රස්වාසය සංසිඳනකම් සියලු ආස්වාස ප්‍රස්වාසය සංසිඳනකම් කියලා කිව්වේ එකතැනක ඉන්නකොට හුස්ම පාරු නොදැනී යන තැනට නම් නෙමෙයි අස්වාස ප්‍රස්වාසයේ කය පිළිබඳ වූවා කාය කොටාසය අස්වාස ප්‍රස්වාසයේ ඇති වෙන්නේ සිතක ඇතිවෙන වේදනා සංඥා සංකාර කියන චෛත්‍යකයන්ගෙන් චෛත්‍යික රළු නම් අස්වාස ප්‍රස්වාසයේ රළුයි චෛත්‍යික සංසිඳනවා නම් අස්වාස ප්‍රස්වාසයේ සංසිඳනවා ඔගොල්ලන්ගේ සිතේ තියෙන ගති සිත දුව අරමුණු වේගෙන් දුවන සිතුවිලි සංසිඳීමෙන් අස්වාස ප්‍රස්වාසයේ සංසිඳන තැනටයි එන්න ඕනේ එහෙම නැතුව දැන් අපි අස්වාස ප්‍රස්වාසයේ හිමින් සංසිඳුනොත් පොඩ්ඩක් සති නිමිත්තට හිත අස්වාස ප්‍රස්වාසයට හිත මෙනෙහි කරන එක නතර කළා ආපහු තබන්න හොඳට ප්‍රකටයි. නැත්තම් නැගිටලා පහඳ ගන්න හොඳට ප්‍රකටයි. නමුත් සංසිඳුනොත් සංසිඳනවා කියන එකේදී මේ අස්වාස ප්‍රස්වාස කමටහනේ නැගිටටත් පස්සේ නැගිට්ටත් අස්වාස ප්‍රස්වාසයේ සංසිඳිලාමයි. ඒක නැති වෙන්නේ නැහැ. එතකොට ඒ තැන දක්වාම එන්න ඕනේ ඒ තැන දක්වාම කරන්න ඕනේ. ඕක තමයි ආනාපාන සති සමත කමඨහන. ඔය ටික ඔහොම වඩමින් ආනාපාන සතිය වඩන්න හුරු පුරුදු වෙනකොට එකපාරටම කිසිම අරමුණකට හිත යන්නේ නැතුව ආනාපාන සති කමඨහන තුලම කෙනෙකුට ඉන්න බෑ. ඉන්න ඕනේ කියන අදහසින් සති නිමිත්තට ඉඳ තබාගෙන 100ෙන්ම අස්වස්ස පස්වස්සේ තුල ඉන්නවා. ඒ නොදන්නාකමෙන් ඇතුළතින් වෙන විතර්කයකට යන්න පුළුවන් යනවා. එතකොට කළ යුතු ප්‍රධානම දේ තමයි මොකක්ද? අනිත් දේවල් මෙනෙහි නොකොට ඉක්මනටම සති නිමිත්තට පැමිණීම කටයුතුයි. සති නිමිති හිත තියාගෙන ආයත ආස්වාස ප්‍රස්වාසයට හිත තබනවා හැබැයි චිත්තම් පග්ගන්හාති පදහති හිත දැඩි කරගන්න නෑ හිත කොහාටවත් යන්න දෙන්නේ නෑ කියලා හොඳ අවදි බවක් ගන්නවා හොඳ වුමනාවක් ගන්නවා උද්‍යෝගයක් ආරෝපණය කරගන්නවා ආරෝපණය කරගෙන කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හොඳ වුමනාවෙන් ඉන්නවා එහෙම ඉන්නකොට ඒත් හිත හකට යන්න පුළුවන්. ආයෙත් මතක් කරලා ගන්නවා. අරකට වඩා උත්සාහයක් ඇති කර ගන්නවා. ඊගාව දේ තමයි විනාඩි දෙකද පුළුවන් හොඳ උද්‍යෝගයෙන් වඩන්න ඒ විනාඩි දෙක හොඳ උද්‍යෝගයෙන් වඩලා නවත්තන්න. හුරු කරන්න එපා මැෂින් එකකට දාලා. ඒ කිවි ඔහි ආනාපාන සති කමටන හිතාගත්ත හුස්ම පාරත් ඔය විටින් විට යනවා එනවා තේරෙනවා ඔහේ නිදි කිරා වගේ ඔහේ ඉන්න හුරු කරන්න එපා. පැයක් විතර ඉන්න පුළුවන්. ඉඳි පැය නමුත් හරියට එකතු කළොත් විනාඩි දෙකක් භාවනා කළා නැති. හරි උද්‍යෝගයෙන්ම විනාඩි දෙක නම් ඉන්න පුළුවන් දෙකට හුරු කරන්න. ඉන්න අපහසු මොන නවත්තන්න. කමටහන්න පොඩ්ඩක් ඇවිදලා කළා. ආපහු නෑ විනාඩි 3ක් ඉන්නවා කියලා ඒ විනාඩි 3 සත්‍ය නිමිත්තයි ආස්වාස ප්‍රාස්වාසයේ තන්නේ කරම ඉන්න බලනවා. අතහැරුණත් හොඳ උද්‍යෝගයෙන්ම ගන්නවා. ඒට එහාට බෑ හිත එන්නේම නැත්තම් අතහරින්න. නවත්තන්න කමටහන. ඒනට කුසල මනසිකාරය කරන් පොඩ්ඩක් ඇවිදින්න තියෙන වතාව පිළිවෙතක් කරන්ඩ ආයෙත් ඉඳ ගන්න. හුරු කරන්ඩ ටික ටික ටික ටික ටික ටික මේ අවදි බව තුලම ඉන්න. එහෙම නැතුව ආනාපාන සති භාවනාව කරනවා කියන බෝඩ් එක ගහගෙන ඇතුළත නිදාගෙන ඉන්න එපා විතර්ක වලින් ඉන්න එපා හිත පුරුදු වෙනවා. හිත බොරුවට පුරුදු වෙනවා. බණ අහන්න ගිහිලා නිදි කිරා වැටෙන්න හුරු වුණොත් හුරු වෙනවා ඒක. භාවනා කරන්න ගියාම නිදි කිරා වැටෙන්න හුරු වුණොත් හුරු වෙනවා ඒක. හුරු කරන්න ඕනේ නිදා මොන විදිහට නෑ නිදා ගන්නෙ නෑමයි. කියන තකින් හුරු කරන්න ඕනේ. එහෙම බැයි නම් නැගිට හොඳට නිදාගත්තා. ඒක ප්‍රතිඵලයි. ආපහු මට අවදි භවෙන් ඉන්න පුළුවන් තැනකට ඇවිල්ලා බණ අහනවා. නිදි කිරා වැටි වැටි බණ අහන්න භවනා කරන්න හුරු වෙන්න එපා. ඒ වගේම භවනා කරනවා කියලා සත්‍ය නිමිත්ත නික යන්තම් එල්බගෙන හිත ඇතුලේ විතරක උඩක ඉඳ හිත හුරුදු වෙන්න එපා. මැෂින් එකකට හිත හුරු කරන්න එපා. පළවෙනිම අවවාද දෙන්න තියෙන ඉන්නේ පුළුවන් විනාඩියද ඒ විනාඩිය වටි පැයක් ඉන්නවට වඩා නොසලකිලිමත්ව. ඒ හින්දා හැම කෙනාම ඒ විදිහට උත්සාහවත් වෙන්න ඕනේ සති නිමිත්තේ. දැන් ආනාපාන සති නිමිත්ත තුල තියාගෙන ආනාපාන සති සමාධිය වඩන හැටි ගැන තේරෙනවද? ඒකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? තේරෙනවද කොටම? තමන් කිව්වේ ඒක තමයි සත්‍ය නිමිත්ත හිත තියාගන්න ස්වභාවික සිද්ධ වෙන සිද්ධාන්තිට නුවණ යොමන්නනේ කියලා කිව්වේ නුවණින් නුවණින් කිසිම වෙලාවක ආස්වාස ප්‍රස්වාසයේ ගන්න උත්සාහවත් බවක් නොවිය යුතුමයි ස්වභාවික සිද්ධියටයි හිත තැබිය යුත්තේ අප්‍රකටාර්ථය කිසිම වෙලාවක ආස්වාස ප්‍රස්වාසයේ Tamanට ප්‍රධාන වෙලා නැහැ අප්‍රධානයි ප්‍රධානයි නිමිත්ත මම මේ කෝප්පෙ දිහා බලාගෙන හිටියොත් මගේ ඇස් දෙක තියෙන්නේ මගේ සිහිය තියෙන්නේ මගේ දැනුම තියෙන්නේ වැටහීම තියෙන සම්පූර්ණ කෝප්පේ බලාගෙන කවුරු කෙනෙක් උතනින් එහාට මෙහාට ගියොත් මයින් යන කෙනා දිහා බලන් ඔළුව හැරෙව්ව කෝප්පේ කෝප්පේ මගේ ඇස් දෙක අතහැරිලා. මෙහාට යන කෙනා බලන් හැදුවොත් කෝප්පේ මගේ ඇස් දෙක අතහැරලා. යන යන එන දිහා බැලුවොත් කෝපෙ මගේ ඇස් දෙක අතහැරිලා. කෝපෙ දිහා විතරක්ම බලාගෙන හිටියොත් මට අනිත් එක පේන්නේ මම බැලිය යුතුයි කෝපෙ දිහා බලාගෙන ඉන්නවා. කෙනෙක් එහාට යනවා මෙහාට යනවා ළඟට ගිහිල්ලා දුරට ගිහිල්ලා කියලාත් මට පේනවා. දෙකම පේන හැබැයි මම කෝපෙ දිහා බලාගෙන කෝපෙ දිහා බලාගෙන මට නුවණට පේනවා කෙනෙක් එහාට මෙහාට යනවා. මම හිතලා යාව එහාට තල්ලු කරන්න යන්නේ නැහැ හිතලා මෙහාට තල්ලු කරන්නේ මම එහෙම කරන්න හදනකොට මම මෙයාගෙන් අතහැරිලා ඒ වගේ කෙනෙක් හිතලා හුස්ම ගන්න හදනවා නම් හිතලා ආස්වාස ප්‍රස්වාස කරන්න හදනකොටම නිමිත්තෙන් අතහැරිලා නිමිත්ත තුල තියාගන්නවා නිමිත්ත තුල තමයි සිහියෙන් ඉන්නේ එහෙම ඉන්නකොට නුවණින් දන්නවා ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව ප්‍රධානයි මට අහසු වෙලා තියෙන නිමිත්ත හැබැයි නිමිත්ත තුල විතරක්ම මම දැඩි වෙලා නැහැ නිමිත්ත තුල ඉන්නවා අස්වාස ප්‍රස්වාසය කියන එක දැනුම් සහිතව අවදි බවකින්. අන්න ඒ විදිහට හිටියාමයි ආනාපාන සති කමටහන හොඳටම වැඩෙන්නේ. ඕක කළා බලන්න පුළුවන් නම් කෙනෙකුට නබෝ දිනකින් හිත සංවරයටපත් වෙනවා. ඒක කරන්න අපහසු නම් අපහසු කෙනෙක් ඉන්නවා නම් ඕකේ තව ප්‍රාථමික අධීරක් තියෙයි. එතෙන්ට එන්න පුළුවන්. එයාට පුළුවන් සති නිමිති හිත තියාගෙන ආස්වාසිත එකයි කියලා හිතන්න පුළුවන් ප්‍රස්වාසිත දෙකයි කියලා හිතන්න පුළුවන් ආපහු 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි අනිත් පැත්තට අවරෝහණව ගන්නවා 9යි 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි 10ට එහා ගන්නෙ නෑ 10ට අඩුව ගන්නෙත් නෑ 10ට එහා ගත්තොත් ගණිතයකට හිත යනවා ගණිතයක් මිසක කමටහන වැඩිමක් වෙන්නේ එතකොට රළු මට්ටමේ විතර්ක අතහැරෙනවා මේ විතර්කවල බලය අඩු කරන්න මානසිකාර්යයෙන් ආනාපාන සතියට සහයෝගයක් දෙනවා එහෙම වඩලා ටික දවසක් හුරු වුණාම ගණිතය අතහැරලා සති නිමිති තියාගෙන අස්වස්ස ප්‍රස්වාසයට උත්සාහවත් විය හැකියි. අස්වස්ස ප්‍රස්වාසයට කෙලින්ම හිත තබාගෙන සති නිමිති තියාගෙන ඉන්න බැරි කෙනා ප්‍රයෝගයක් හැටියට ගණිතයකට අල්ලගන්න. ඈ සංසිඳීම තමයි නැත්තේ ඒක නෙතින ප්‍රශ්නේ සංසිඳීම කියන එක තමයි මම කිව්වේ සබ්බකාය පටිසංවේදී කියලා සීල ආස්වාස ප්‍රස්වාස කාය සංසිඳෙන තැන දක්වා කියලා කිව්වේ මෙහෙම කරනකොට කරනකොට Taman තුල හිතේ හිතේ කතා කරන වේගය නැතිවීමෙන් සිතුවිලි සංසිඳීමෙන් ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳෙන ගති අල්ලගෙන ගතිය නිස්පාදනය වෙන නිපදෙන තැන දක්වා කටයුතුයි. ඒ වෙලාවට කමඨහන වඩනකොට අස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙච්චකම හින්දා නෙවෙයි. අස්වාස ප්‍රස්වාස කය කොටාසයක් කායිකයි අස්වාස ප්‍රස්වාස කය ඇති කරවන්නේ කාය සංඛාරයෙන්. සිතුවිල්ලකින්. ඒ කාය සංඛාරය පස්සම් භයං කාය සංඛාරං අස්සසිස්සාමිති සික්කති. ඒ කාය සංකාරයේ සංසිඳන තැන සංසිඳීමෙන්ම ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳෙන්න ඕනේ. කාය අනුව වැටෙන ආස්වාස ප්‍රස්වාසයව පවත්වන්නේ අපි අද නොදන්නා මට්ටමේ සංස්කාරයකින් සිතේ ගතියකින්. ඒ සංස්කාරේ රළුතන තමයි ආස්වාස ප්‍රස්වාසය. සියුම්තන තමයි ආස්වාස ප්‍රස්වාසය ඇති කරන සංස්කාරේ චේතනාව. පස්සම්භයං කාය සංඛාරං කියලා කිව්වේ ඒකේ රළු තැනින් නෙමෙයි පෙන්වන්නේ සියුම් තැන. අපි කියමු විතක්ක ਵਿਚාර කියලා කියන්නේ. වචනේ සියුම් තැන. මේ වචනය කියලා කියන්නේ වචනේ රළු තැන. විතක්ක ਵਿਚාරයේ ඉඳලා වචනේ තැන දක්වාම වචනපතේ තියෙන්නේ. මට විතක්ක ਵਿਚාර සංසිඳුනොත් වචනේ සංසිඳුණා වෙන්නේ. එහෙම නැත්නම් මේ වචනේ සංසිඳෙන්න තැනක් නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ මේ උඩින් නැවතුවට නතර වෙන්නේ නැහැ සංසිඳෙන්නේ නැහැ කාය සංස්කාරයේ සංසිඳීමෙන් සංසිඳෙන්න ඕනේ කාය සංස්කාරය කියලා කියන්නේ වේදනා සංඥා චේතනා වගේ සංසිඳීමෙන් මේක කටයුත්තේ අන්න ඒතන බලාගෙනයි කියන කාරණාවකට යනවා කාය සංස්කාරයේ සංසිඳුනහම තියෙන ලක්ෂණයක් හම්බ වෙයි ඕගලන්ට මේ කය පුළුන් රොදක් වගේ දැනෙයි මේ කය සම්පූර්ණ නිබරයි. හර කිසිම දරතකමක් නැහැ. රෑ 10ක් ඕගොල්ලෝ ඇහැරගෙන හිටියත් නිදිමත කියන එකේ ඡායාවක්වත් නැති. ඇස් දෙවිල්ල මාත්‍රයක්වත් නැති වෙයි. ඒ තැන දක්වා යා යුතුයි මේ සංස්කාර සංසිඳීමට. එහෙම නැතුව හුස්ම භාර චුට්ටක් අඩු වුණාම සංසිඳන හරි දැන් සබ්බකාය පටිසංවේදී කියන තැනට ඇවිල්ලා කියලා හිතන්න එපා. ඒකේ අහලකටවත් අපි ඇවිල්ලා නැහැ. ඔයගලන්ට තේරෙයි මේක කරගෙන යද්දී ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳුනොත් ඒ සංසිඳීම කමටහනින් නැගිට්ටත් ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳිලමයි. ඒ ආස්වාස ප්‍රස්වාසයේ සියුම්මයි මට සිලුටුමයි. ඒ ආස්වාස ප්‍රස්වාස කයින් උපද්දන මේ කයත් මට සිලුටුයි, කයත් මතුයි. මොකද ඒ එක්කම අනිත් පැත්තෙන් එනවා පීති පරිසංවේදී අසසිතාමිච්ච සුඛ පරිසංවේදී කියන දෙයක් එනවා මේ කයේ නිබර බව සැහැල්ලු බව නිසාම අත්විඳින පීති ප්‍රමෝදය කියන එක එනවා ඒකම වේදනුපස්සනාවේ තියෙන අනිත් ධර්මතා ප්‍රකට වෙනවා ඕගොල්ලන්ට ඒ තැන දක්වා එන්න ඕන මේ කායගත සතිය ඔන්න කායගත සතියේ ආනාපාන සති කමඨහන සතිපට්ඨාන තාම කායගත සති භාවනාව නෙවෙයි දැන් ඔහොම ආනාපාන සතිය වඩමින් ඕගොල්ලෝ ආධ්‍යාත්මිකත් බාහිරත් ආධ්‍යාත්මික බාහිරත් කය අනුව බැලිය යුතුයි. කය ඇතිවීම හෝ බැලිය යුතුයි නැතිවීම හෝ බැලිය යුතුයි ඇතිවීම නැතිවීම හෝ බැලිය යුතුයි. එතන සති ප ဋ ාණ කමඨහන වඩද්දිම ඒකට අනුගතවම සතිපට්ඨාන භාවනාව කරන්න පුළුවන්. ඒ ආනාපාන සතිය තුල නෙමෙයි. ආනාපාන සති නිමිත්ත තුල ඉඳගෙනම නුවණින් මෙනෙහි කරන්න පුළුවන් තැනකට එනවා. නමුත් නොදීවුණු කෙනා. නොදීවුණු කාලේ වෙන වෙනම ගත යුතුයි. අපි අර ඉස්සෙල්ල මතක් කළා වගේ බහිද්ධාවා කායෝ කායනුපස්සී විරති අම්මා සිහි වෙනකොට අප්පච්චි සිහි වෙනකොට මල්ලි සිහි වෙනකොට අයියා සිහි වෙනකොට තව කවුරු හරි සහෝදරයෙක් සිහි වෙනකොට යාළුවෙක් මිත්‍රයෙක් සිහි වෙනකොට සිහි වෙන සිතුවිලි වලක අරමුණක් ගන්නවා අරගෙන ඒ රූපය හොඳට මෙනෙහි කරනවා කුණුප කොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් පටවිය ආපෝතේජෝ වායු කුල ධාතු වශයෙන් හෝ කුණුප කොටස් වශයෙන් මෙනෙහි කළා සමුදේ ධම්මානුපස්සීව කායස්ම විරති මේ කය ඇතිවීම හෝ බලනවා වාය ධම්මානුපස්සීව කායස්ම විරති කනබුන ආහාර නැතිව නැති වෙනවා කියලා බලනවා එතකොට කයි යථා ස්වභාවය ප්‍රකට කර කර ආනාපාන සතිය වඩනවා එයා දන්නවා ඇයි මේ කයේ ඇත්ත බලන්නේ? මොකටද ඇත්ත බලන්නේ? මේ රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම තිබුණොත් ඒ අවිද්‍යාව නිසා රූපය කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතනවා. හිතලා කෙනෙක් පුද්ගලයෙකුට අපි කැමැත්ත ඇති කරගත්තොත් නැවත සතර ආහාරය හදනවා. හදලා නැවත මේ රූපය ඇති වෙනව නේද කියලා සමුදේ ධම්මානුපස්සීව මේ චක්‍රය මෙයාට ගන්න පුළුවන්. මේ රූපේ ඇත්ත ඇති හැටි දැක්කහම දැක්කොත් මේ රූපය අරඹය කෙනෙක් පුද්ගලයෙක් කියන අදහස ඇති වෙන්නේ එහෙම වුණොත් කෙනෙක් පුද්ගලයෙක් කියන අදහසෙන් මේ රූපයට තණ්හා කරන්නේ එහෙම වුණොත් මේ විඤ්ඤාය නැවත සතර ආහාරය කබලින් ආහාරය හදන්නට බැසගන්නේ නේද කියලා බලන්න පුළුවන්. ඒ බලන එක තමයි කෙටි කළා ආහාරය නිසා රූපය හැදෙනවා ආහාර නැතිව නැති වෙනවා කියන එක කියන්නේ මෙතන අවිද්‍යාවේ ඇති නැති උත්තරේ බලාගෙන. එතකොට මේ විදිහට මෙහෙම කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා හැදුණු රූපය බලනවා ඉති රූපං කන බොන ආහාර නිසා රූපය ඇති වෙනව නැති කියලා බලනවා ඉති රූපස සමුදය නැත්තම් සමුදය ධම්මානුපස්සීව කායසන වේ කන බොන ආහාරය නැති වෙනවනේ මේ රූපය නැති වෙනව නේද කියන එක බලනවා වය ධම්මානුපස්සීව කායසන විහෙදති කුණුප කොටස් ටික බලලා මේ රූපය කන බොන ආහාර නිසා ඇතිවලා කන බොන ආහාරය නැති වෙනව නේද කියලා බලනවා සමුදය වය ධම්මානුපස්සීව කායසන විහෙදති මේ විදිහට බලනවා. අජත්තං වාත් ආධ්‍යාත්මිකත් එහෙමයි. ඒ විදිහට බලනවා. ඕගොල්ලෝ පැත්තක සම්මා දිට්ඨිය ඉගෙනගෙන තියෙනවා පැත්තක දැන්. ඒකෙන් අනුග්‍රහය ඕගොල්ලන්ට දක්වනවා. මේක කරන්නේ ඇයි කියන එකට. මොකද මේ රූප වල ඇත්ත නොදැක්කොත් ඔය රූපය ආරම්භය තමන් වැරදි අදහසක් ඇති කරගෙන කෙලෙස් ඇති කරගෙන ඒ කෙලෙස්යේ රූපයට බහැල්ලුවාමයි දුක නිර්මාණය වෙන්නේ කියලා ඔගොල්ලෝ අහලා තියෙනවා. රූපයේ ඇත්ත ඇති හැටි දකිනකොට ඒ රූපය ආරම්භය සත්පුද්ගල භාවයෙන් යුක්ත නිමිති කෙලෙස් ඇති වෙන්නේ එහෙම වුණොත් ඒ බඳු කෙලෙස්යකින් මේ රූප නිමිත්ත පරාමර්ශණය කරන ස්පර්ශ කරන්නේ නැහැ. එහෙම වුණොත් රූපය විපරණාම වෙන දවසට ජරා මරණ දුක විඳින්න වෙන්නේ නැහැ. ඒක දුක්ඛ නිරෝධයට දන්නවා. ඒ හින්දා තමන්ගේ මනසේ තියෙන ඡායාව රූපය මත පතිත නොවෙන්නයි මේක කරන්නේ කියන එක දන්නවා. ඉගෙනගෙන තියෙන එක පැත්තකින් තියාගෙන මේ කරන්නේ. ওই විදිහට ආධ්‍යාත්මික බාහිර දෙපැත්තම කරන්න. රූපය ඇතිවීම බලන්න මේ විදිහට ටිකක් වෙලා කරලා හිතා මතාම නතර කළා ඉතාමත් තිවුරු තිවුරු විදිහට සිහිය සති නිමිති රෙස්තබාගෙන සිහියෙන් ආනාපාන සතිය ආය වඩනවා. ආපෝ හිතාමතාම නතර කළා අර විදිහට අරමුණු ටිකක් මෙනෙහි කරනවා. අර මම මුලින් කියපු ඉස්තර ටික මතක තියාගෙන මෙනෙහි කරන පැත්තේදී එක අරමුණක් මෙනෙහි කළා ඉවර වෙනකන් අනිත් ඒවාවට ගන්නෑ. ඔහුම අරමුණු දෙකක් තුනක් මෙනෙහි කළා හිතාමතා ඒක නතර කළා ආනාපාන සතියට යම් දවසක් තියනවා ඒක හිතලා ගන්න එපා හිතලා ගන්න බෑ ගත්තට වැඩක් නෑ හොඳට මතක තියාගන්න මේ උත්තර කියන්න බෑ ඕගලන්ට මේව කලින් කරන්න යනවා එතකොට තේරුමක් නෑ ඉන්න තැන දැන් ඒ කියන්නේ 10 පන්තියක් තියනවා කියලා කිව්වහම හා ඉක්මනට ඉගෙනගෙන අවසන් වෙන්න පුළුවන් නිසා ටග්ගල 10 පන්තියට යන්න යනවා එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලෝ 10 පන්තියේ වැඩ බෑ ඒක විතරක් නෙමෙයි අවාසනාවයි පුළුවන් පළවෙනි පන්තියේ වැඩත් අතහැරලා තියෙන එකයි තියෙන ප්‍රශ්නේ වෙන්නේ. එහෙනම් යම් දවසක් තියෙනවා ඕගොල්ලන්ට මේ විදිහට දෙක්පැත්තෙන් කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා ආනාපාන සති නිමිත්තටම තමන්ගේ සියලුම ආත්ම හැඟීම් ටික එකතු වෙන දවස් තැනක් තියෙනවා. මම කියන හැඟීම සති නිමිත්තටම එකඟ එකතු වෙන තැනක් තියෙනවා. එදාට එක්ම සති සමත කමඨහනට තියෙන නිමිත්තම විදර්ශනා කරත හැකියි. ඒක තමන්ට ඉගෙන ගත්ත හැකි අද ආනාපාන සතියට අමතරව තමන්ව වෙනම පේන්නේ. පුද්ගලෙක්ව වෙනම පේන්නේ. මේ කෙලෙස් ටික කැපිලා දුරයි අපේ මනස අද. සති නිමෙත හිත තියාගෙන මේ විදිහට කෙලෙස් අඩු වෙන්න බලලා බලලා බලලා බලලා කැපෙනකොට ටිකින් ටික ටිකින් ටික සිය ළඟට එනවා නුවණ ළඟට එනවා. ඇවිල්ලා ඇවිල්ලා සති නිමිත්තටම තුරු වෙන දවසක් තියෙනවා. මේ මුළු ආත්ම දෘෂ්ටියම ඕගොල්ලන්ට මම කියලා හිතන්න පුළුවන් ওই ගතිය. ඕගොල්ලෝ එදාට මේ කයේ දකින්නේ සති නිමිත්ත තුලින් දකි. සති නිමිත්ත කියන තැන මම කියන හැඟීම ඉතුරු වෙලා තියෙනවා. එදාට කෙලෙස් තියෙන එතන නිසායි ඒක විදර්ශනා කරන්නේ. අද එතන කෙලෙස් නැතුව ඕගොල්ලෝ එතන විදර්ශනා කරන්න එපා. වෙන තැනක නම් ඉන්නේ හතුර අපි විදර්ශනා කරන වෙන තැනක. ඒක උඩ අර පිස්ස කියපු වැඩේ වෙනවා. මොකද්ද දන්නවද? ටික නිදිමත එන්නේ මගේ කතාව කියන්නද? එක මිනිස්සෙක් රැය ගමනක් ගියාලු. ගියාම පොඩ්ඩක් කරෝලේ ගියේ ඉතින් පාර ලයිටුත් දාලා තිනත් බයිසිකලේ නතර කරලා පොඩ්ඩක් කැසිකිලි කරන්න. කරනකොට යතුරු වැටුණා. දැන් යතුරු හොයනෝ හොයන කරෝලේ. එතකොට පිස්සු මිනිස්සෙක් ආවලු. මොනවද හොයන්නේ කිව්වලු. මගේ යතුරු වැටුණා හොයනවා. කරවලේ පේන්නේ නැන්නේ අර ලයිට් එක තියෙන අතන එතෙන්ට ගිහලා හොයන්න කිව්වලු. යතුරු තියෙන්නේ කොහෙවත් ලයිට් එක තිබුණා කියලා වෙන කොහෙවත් හොයලා හරියනවද? නමුත් පිස්සුනේ මිනිහයාට. ඉතින් කරවලේ හොය ඇහුවට පේන්නේ නැහැ මොකක්ද ලයිට් එක නැති නිසා. ඒ හින්දා ලයිට් එක තියෙන තැන ගිහලා හොයන්න කිව්වලු. ආන් මේ වැඩේ කළා වෙනවා අපි. ආත්ම සංඥාව යතුරු වැටලා තියෙන දැන් කොහෙවත්. හරිද? දැන් බාහිර අරමුණු වලයි තියෙන්නේ. අපි සති නිමිත්තේ ආනාපාන සතිය විදර්ශනා කරන්න හදනවා කියලා කෙනෙක් කරන්නේ ලයිට් එළිය තියෙන දැන යතුරු හොයන්න යනවා වගේ. සති නිමිත්තේ ඉඳගෙන ආත්ම සංඥාව දුරු කරන්න හදන්නේ. නමුත් යතුරු වැටුනොත් ආලෝකේ තියෙන දැන වට කමක් නැහැ. මේක මේ කෙලෙස් ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා මෙහෙම තමන්ටම කෙලෙස් අඩු වෙච්චකම නිසා කාය සංස්කාරේ ක්‍රම ක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සංසිඳෙනකොට සිද සංසිඳන ලක්ෂණය. අද කාය සංස්කාරයේ මුළු කයෙම පැතිරලා හින්දායි බොහෝ දුර වගේ පේන්නේ. මේක එක් වෙලා එක් වෙලා ඒ කියන්නේ ඕගොල්ලන්ට මුළු කයම තියෙනවා වගේ තේරෙන්නේ. ওই මුළු කයම තියෙනවා කියන ක්‍රම දැනෙන ක්‍රමයි කාය සංස්කාරය කියන්නේ. ඒකයි මේ කය පවත්තන අස්වාස ප්‍රස්වාසයේ උපදවන්න මුල් වෙන්නේ. ඔය කාය සංස්කාරේ සංසිඳනවා කියලා කියන්නේ ඕගොල්ලන්ට මේ අතපය දන්නේ නැහැ ඉඳගෙන ඉන්නකොට. කකුල තියෙන බව තේරෙන්නේ නැහැ. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම ඇවිල්ලා මේව නිකන් ඔක්කොම දන්නේ නැහැ. ඕගොල්ලන්ට කකුල හිරිවැටුණොත් දන්නවද? අත හිරිවැටුණොත් අත තියනවා කියලා තේරෙනවද? හිරිවැටිලා නැහැ. සංස්කාරය සංසිඳනකොට මේව ඔක්කොම එකතු වෙනවා. එකතු වෙලා එකතු වෙලා සති නිමිත්තට එනකොට ඕගොල්ලෝ මුකුත් දන්නේ නැහැ. Taman සම්පූර්ණ ආත්ම භාවය මෙතන. සංසිඳිලා. අන්න එදාට ඕගොල්ලන්ට පුළුවන් මේ අරමුණ මෙනෙහි කරන්න. නිසා අද මෙනෙහි කරන්න යන්න එපා අර්ථ වශයෙන් එතෙන්ට පැමිණිය යුතු දවසක් තියෙයි කියන එක මතක තබාගෙන ඒ තාක් දුරට ආයුතුයි කාය සංස්කාරය ආනාපාන පබ්බේ එතකොට උජුං කායම් පරිමුඛම් පණිදාය සති පරිමුඛම් පණිදාය පරිමුඛම් සතින් උපට්ඨපෙත්තා කියේ කමඨහනට පසුබිම පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියන තැනට එනකන් සමත කමඨහන ආනාපාන සතිය සමුදය ධම්මෝනුපස්සීවා කායස්මෙන් විහෙරති වය ධම්මෝනුපස්සීවා කියලා කිව්ව විදර්ශනාව. සිහියෙන් සමත විදර්ශනා ධර්මයේ වඩනවා කියන කාරණාවයි මේ ආනාපාන පබ්බේ තුල තියෙන්නේ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියලා කියන්නේ. ඒ ටික තියෙන්නේ. කෙනෙකුට උන් ওই විදිහට කරනකොටත් හිත කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මිදෙනවා. හරිද? දැන් ඉතුරු කමටහන කියලා දෙන්න කාලේ නෙමෙයි පොඩ්ඩක් තුනට තේ දෙනකම් හැම දිනාම පැත්තකට ගිහිල්ලා ඉස්සෙල්ලා පොඩ්ඩක් සක්මන් කරන්න ඔක්කොමලා කිසි කෙනෙක් කිසි කෙනෙක් කතා කරන්න එපා hina වෙන්න එපා කතා කළා මට අහු වෙන්නත් එපා තැන් තැන් වලට ගිහිල්ලා තුන වෙනකම් මං කියපු විදිහට ආනාපාන සති නිමිත්ත හුරු වෙන්න ඊට පස්සේ අරමුණු මෙනෙහි කරන හැටිත් හුරු වෙන්න. හුරු වෙලා තුනට තේබිලා මෙතෙන්ට එන්න මම ඉන්නවා මෙතන. හොඳයි ඒක තමයි. කිසි කෙනෙක් කායකවත් කතා කරන්න එපා තමන් වැරද්ද කරනවා විතරක් නෙමෙයි අනිත්‍යවත් වැරද්දට පටලගත්ත වෙනවා නිහඬවම ඔහොම තැන් තැන් වලට යන්න. වෙලාව වරද්දන්නත් බෑ. තුනට දේ දුන්නොත් එහෙමයි නැත්තම් ඇල් වතුර ටිකක් හො බීලා එන්න. දැන් ආනාපාන සති කමඨහන වඩන්න උරුණාද? ඒක මෙතන ටිකක් මෙනෙහි කරන්න අරමුණු මෙනෙහි කරන්න තුරුණාද? එතකොට ඒකට කමක් නැහැ. නමුත් මේ මෙනෙහි කරන ආකාරය දැනගන්න දැන් එතනදී තව මෙහෙම කාරණාවකුත් තියෙනවා. දැන් අරමුණු මෙනෙහි කරන්නත් සති නිමිති තියාගෙන සමත නිමිත්ත කාශනය කරන්නත් ඕන කියන කාරණා දෙකම තියෙනවා. එතන තම තමන්ව තම තමන් දැනගන්න ඕනේ. සිතේ විසිරුණුකම වැඩි නම් හිත දුවනකම වැඩි නම් සමත නිමිත්ත වැඩි කාලයක් ඇසුරු කරන්නත් සමත නිමිත්ත තුල හිත දුවන්නේ නැතුව හොඳට පිහිටලා තියෙනවා නම් මෙනෙහි කිරීම පැත්ත වැඩි කරන්නත් කියන කාරණා දෙක සමත නිමිත්ත තුල හිත දුවන්නේ නැතුව හොඳට තියෙද්දී මේ තවදුරට සමත නිමිත්තම වඩද්දී චිත්ත නිලියට හිත හැඟ වෙනවා. කමටහන තේරෙන්නේ නැති මට්ටමටපත් වෙනවා. නිින්ද ගියෙත් නැහැ. නමුත් මොකෝ දන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ඒකට කියන හිත හැඟ වෙනවා කියලා සමත නිමිත්ත වැඩි වශයෙන් ආචරණය කළා. ඒකෙදී අනික අපි යම් මට්ටම් පොහොය සිත සමාධි කළේ මේ ඇත්ත ඇති හැටි දකින්න ඒ සිත සමාධිච්ච ටිකෙන් අපි වැඩක් ගත්තේ නැහැ වෙනවා. ඒ නිසා හිත හොඳට නොදුවනකමක තියෙනම් අරමුණු ටිකක් වැඩි වශයෙන් මෙනෙහි කරන්න. ඊට පස්සේ දුවන ගතිය වැඩි නම් සමත නිමිත්ත මෙනෙහි කරන පැත්ත වැඩි කළ යුතුයි. මේ දෙක මාරු මාරුට බලාගෙන කරනවා. ඒකයි දැන් ওই බොජ්ජංගවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගින්නක් නිවා ගන්න ඕන වෙලාවේදී වියලි දර දැම්මොත් වියලි කොළ දැම්මොත් වියලි වාතය දුන්නොත් නිවා ගන්න ඕනේ. නමුත් ඒක වැඩිපුර ඇවිලෙනවා. නිවෙන්නේ නැහැ. ඒ වෙලාවට දානවා නම් අමු දර අමුකොළ තෙත සහිත වාතය තමයි දෙන්න ඕනේ. එතකොට නිවෙනවා. යම් ගින්නක් අවුලුවා ගන්න ඕන වෙලාවේදී තෙත දිය තෙත දර තෙත කොළ දැම්මොත් ඇවිලෙන්නේ. ඒ වෙලාවට වියලි දර වියලි කොළ වියලි වාතය දෙන්න ඕනේ. ඒ වගේ යම් කෙනෙකුගේ හිතේ සමාධිය තියෙන එකකම තියෙනනම් ඒ වෙලාවට පස්සද්ධි සම්බොජ්ජංගයේ උපේක්ඛා සම්බොජ්ජංගයේ සමාධි සම්බොජ්ජංගයේ උපේක්ඛා සම්බොජ්ජංගයේ කියන ධර්මතා තුන වඩන්න කල නෙමෙයි. වැඩුවොත් හිත හැඟ වෙනවා. යම් ගින්න කවුලව ගන්න වගේ අපි කියමු ගින්න නිවන්න වගේ සිත විසිරුණු වෙලාවක වීර්යයට මෙනෙහි කළොත් දහම් කරු නුවණින් මෙනෙහි කළොත් වීර්යයට මෙනෙහි කළොත් ප්‍රීතිය ඇති වෙන විදිහට මෙනෙහි කළොත් හිත තවත් ඇවිස්සෙනවා විසිරෙනවා ඒ වෙලාවට සමාධි සම්බොජ්ජංගයේ පස්සද්ධි සම්බොජ්ජංගයේ සමාධි සම්බොජ්ජංගයේ උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න පාසල හිතේ විසිරුණුකම ඇති වුනහම වැඩි යුතුයි විසිරුණුකම දුරු කරන්න පස්සද්ධිය සමාධිය උපේක්ඛාව හිත කමඨහනක තැම්පත් වෙලා නම් නතර වෙලා නම් අවදි කරලා ගන්න වැඩි යුතුයි වීරිය ධම්මවිචේ ප්‍රීති සම්බුද්ධංග ධර්මතා තුන සමති දර්ශනා දෙක තියෙන්නේ මේ ධර්මතා දෙක බලාගත යුතුයි ඔන්න දන් දුන්නු කාලේ පැමිණිලා තෙලාව තේ ආවා එහෙනම් තේ ටිකක් බීලම ඉතුරු බණ ටික කතා කරමු ගිහිල්ලා කට්ටිය තේ ටිකක් බීලා ඉන්නේ නැහැ වෙන පොඩි කොප්පෙන් නැහැ. මේ කස්සප පොඩි වඳුරගේ බනහන්න කට්ටිය කැමති නැද්ද? ඒකනේ මම කිව්වා පොඩි ආම්ලන්ගේ බණහඬත් බලාගෙන කට්ටිය ඇවිල්ලා ඉන්නව නේද? අන්න ඔවුලු. ඉතුරු ටික පොඩ්ඩක් පැය භාගයක්වත් කස්සපේනම් කරගෙන යන්න. ඕගොල්ලන්ට හම්බ වෙන්නේ කියලා අත්ති කායතු අපනස සතිපත්චපාටිට අහුවෙච්ච. සත්‍ය පුද්දේ නෝ කාය පමණක් ඇත්තල් සිය හොඳින් ගලපෙන්නවා. ඒ කියන්නේ දැන් තමන්ගේ කෙලෙස්ේ පතිත වෙච්ච ස්කන්ධයක ඇත්ත බල බල කෙලෙස්ය දුර්වල කරනකොට රූප පැත්තෙන් ඇත්ත මතුවේ වෙනවා කෙලෙස්ය ටික ටික අඩු වෙනකොට ඕගොල්ලන්ට මේ රූප පැත්ත පේනවා සත්‍ය පුද්දේ නෝ කාය පමණක් ඇත්තේ යන සිය හොඳින් එළබ සිටිනවා. ඒක තමයි දැනගන්න තියෙන හොඳම ලක්ෂණ සතිපට්ඨානේ හරියට වැඩෙනකොට ඊට පස්සේ යාවදේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය ඒ කියන්නේ තවදුරටත් එයාගේ සීය සහ නුවණ තවදුරටත් වැඩෙනවා අනිශ්චිතෝච විහෙරති තෘෂ්ණාව වශයෙන් දෘෂ්ටි වශයෙන් නිශ්චිත වෙන්නේ රූපයේ එක නිශ්චිත නැහැ තමන් තෘෂ්ණාව වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් රූපයේ එක ඇසුරු වෙන්නේ නැහැ අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදී තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නිස්සෘත නොවි ඒවා කිසිවක් උපාදාන වශයෙන් ගන්නෑ ඒවම් පිබික්කේ බික්කු කායේ කායන පස්සේ විරති මෙන්න මෙහෙමයි මහන්නේ මහාතම කායේ කායනෝ බලන්න කියන ටික හරියටම අර්ථ වශයෙන් ගැලපෙන්න ඕනේ අපි කරන එකට අපි කරන දේින් නිර්මාණය වෙලා තියෙන්න ඕනේ මේ පෙළේ පෙන්නන අර්ථය සත්‍ය පුද්දේව කපා කායපමණක් ඇත්තේ සිය හොඳින් ඊළඟට සිහිනවා සිහිය නෝන තවදුරටත් වැඩෙනවා තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නිස්සිත වෙන්නේ ඒ රූපයක ගනුදෙනු කරන්නේ ඒ වගේම කිසිම රූපයක් උපාදාන වශයෙන් පුද්ගලයෙක් හෝ සත්‍යයක් හෝ දෙයක් කියලා ගන්නෙ නැහැ. එතකොට ලෝක කිසිවක් උපාදාන වශයෙන් ගන්න සත්‍ය පුද්ගලෙක් හැටියට මේ මේ මේ දෘෂ්ටි වශයෙන් අතුරු කරන්නේ කිසිවක් උපාදාන වශයෙන් ගන්න මේ විදිහට කය කයන්න බැලිය යුතුයි කියන ටික. ඊට පස්සේ දෙවනීයට තියෙන්නේ මොකද්ද කමඨාන ඉරියාපත පබ්බේ එතකොට ඒකේ පෙන්නනවා ගච්ඡන්තෝ ගච්ඡාමේති පජානාති තිතෝ තිතෝම් හේති පජානාති නිසින්නෝවා නිසින්නෝම් හේති පජානාති සයානෝවා සයානෝම් හේති පජානාති යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තත තථානම් පජානාති එයා ඇවිදිනකොට ඇවිදිනවයි කියලා දන්නවා හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා නිදා ගන්නකොට නිදා ගන්න බව දන්නවා මේ කය තමන්ගේ යම් යම් ආකාරයකින් පිහිටලා තියෙයිද ඒ ඒ ආකාරයෙන් ඒ ඒ ආකාරයෙන් එයා දන්නවා. එතකොට අපි ඇත්තටම මේ ශාසනය ගත්තාම සක්ම භාවනාව කියලා එකක් නැහැ. වෙනම සක්ම භාවනාව කියලා එකක් නැහැ. සතිපට්ඨාන ගත්තාම කොහෙවත් නැහැ එහෙම කමටහන. නමුත් සතිපට්ඨාන ඉරියාපතේ තමයි තියෙන්නේ. දැන් අපි සක්මන් කරනකොට සක්මන් භාවනාව කියලා ඕගොල්ලෝ කරනකොට යනකොට යනවා කියලා දැනීම සහිතව කරන එක තමයි අවශ්‍ය වෙන්නේ. මෙතෙන්දි බලාපොරොත්තු වෙන අර්ථය මොකද්ද කියලා බලන්න. අසිහිය දුරු කරලා සිහිය ළඟට ගන්න එකයි. මේ කමඨහන වඩන කෙනා හැම වෙලාවෙම තමන්ගේ කය පැත්තට නැඹුරු වෙලා කය අනුවගේ සිහියක් පවත්වන්න ඕනේ. අපි කිසිම දෙනෙක් කිසිම වෙලාවක ඉරියව් මාරු කරන්නේ ඉරියව්වට සිහියෙන්. අපි මාරු කරන්නේම ඉරියව්වට සිහිය නැතුව වෙන මොකක් හරි ප්‍රපංච සංඥාවක සිහියකින්. ඒකයි අපිට කෙලෙස් වැඩි වෙන්න පුළුවන්. දැන් මොනවා දෙයක් හිතුවත් අපි අර සති නිමිත්තන ආනාපාන සතිය වැඩුවා වගේ හිත දැන් මේ තමන් ඉඳගෙන ඉන්නවා කියන දැනුම් පරාසයක ඉඳගෙන ඉඳගෙන ඉන්න මමයි මේව හිතන්නේ. මෙහෙම කරන්න කියන එක දන්නවා. ඊගාව දේ තමයි නැගිටිනකොට කවදාවත් අසිය නැගිටින්න එපා නැගිටින කිවා කියන කාරණාව හොඳට සිහිය ඇතුවම සිහි කළයි නැගිටින්නේ. නැගිටින බව දන්නවා. ඇවිදින්න හදනකොට එකපාරටම 80ම ඇවිදින්න හදන්න එපා. දැන් ඇවිදින්න හදනවා ඇවිදින්න ඇවිදිනවා කියන කාරණාව දැනගෙන කරන්න. නිදා ගන්න හදනකොට නිදා ගන්නවා කියන කාරණාව කරනවා. මේකෙන් කරන සිහිය ළඟට ගන්න එක සිහිය Taman කෙරේ පවත්වන්න හුරු කරන එක. ඒකෙන් වෙන ලොකු කෙලෙසයක් තියෙනවා පිටුතුනේ. අපේ මනස හැම වෙලාවෙම තියෙන්නේ බොරුවක. ඒ කියන්නේ අතීතයේ සියලුම දේ මැරිලා. ඉපද නිරුද්ධ වෙලා. අනාගතය කියන එක තාම ඉපදිලා නැහැ. නිරුද්ධ වෙච්ච මැරිච්ච දේ බොරුවක් සජීවී නැහැ. නූපන්න හටනගත දේ බොරුවක්. ඉපදිලා නැහැ. අපේ මනස කොටස් 100කට බෙදුවොත් මානසික ක්‍රියාකාරීත්වයේ 198ක් බෙදී හැකි අතීත සහ අනාගත දෙකට යන 102ක්වත් ඉතුරු වෙයි ඉන්නේ නැති වෙයි වර්තමානයේ සිටීම. අපි නිතරම ජීවත් වෙන අතීත අනාගත දෙක අනුව ගිය තැන බොරුවක් හින්දා ඇත්ත නැහැ. නිතරම වර්තමානයක තමයි සැබෑව එතන අපි නැහැ. අපි ඉන්න තැන සත්‍ය නැති නිසා අපිට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. සත්‍ය තියෙන තැන ඉන්නේ නැති නිසා සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඉන්න තැන සත්‍ය නැහැ. සත්‍ය තියෙන තැන ඉන්නේ නැහැ. ඔකයි අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්නේ. මේ සතිපට්ඨානයෙන් විශේෂයෙන්ම සතිපට්ඨාන භාවනාවේ සතිපට්ඨාන ආනාපාන සතියේ ඉරියාපතේ සති සම්පජන්නේ මේ උඩි යන ටික ඔක්කොම සතිපට්ඨාන සිහිය පිහිටුවන තැන්. සිහිය පිහිටුවන එකෙන් කරනවා මරුණු අතීතය සහ නූපන් අනාගතයට මනෝමය යන්න දෙන ඉඩයි වලක් කිය යුත්තේ වළක්වන්නේ. වර්තමානයක ඉඳ ඉඩ සකස් කරනවා. වර්තමානයක හිටියොත් තමයි වර්තමානයක තියෙන ඇත්ත දකින්න පුළුවන් ඇත්ත අවබෝධ කරන්න පුළුවන්. ඉතින් මේ හැම එකකින්ම කෙරෙන කෘත්‍ය වැඩි තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට අපි සිහියෙන්ම ඉඳගෙන ඉන්නවා කියන එකට සිහියෙන්ම නම් අපි නැගිටිනකොට නැගිටිනවා කියන එකට සිහියෙන්ම නම් ඇවිදිනකොට ඇවිදින එකට සිහියෙන්ම පටන් ගන්න හදනකොට වෙන්නේ මේ සිතට බෙහෙවින් නිරුද්ධ වෙච්ච අතීතය සහ නූපන්න අනාගතය කියන දෙකේ ඉන්න බෑ. හැම වෙලාවකම වර්තමානයේ ඉන්න වෙනවා. එතකොට අපි ඇවිදිනකොට දැන් මේ ලොකු ගැඹුරු ඥානයක් අවශ්‍ය නැහැ මේකට. අපි කියමු මේක සිහිය ඒකට සම්පජන්‍ය එකතු වුනහම තමයි නුවණ කියන එක එන්නේ. නමුත් ඒ ඒ ඉරියව්වට සිහිය තබා ගන්නවා කියලා කියන්නේ මනෝ විඥාණයට අතීත අනාගත දෙක ඇසුරු වෙන්න තියෙන ඉඩ ඉතුරු නොකරන එක. ඒ අර්ථය තබාගෙන ඔගොල්ලෝ යනකොට යනවා කියන කාරණාව හොඳට දැනුම් සහිතවම කරන්න. ඒක තමයි අපි ලොකු අර්ථයක් නොදන්නා උනට සක්මන් භාවනාව කියලා කරන එකෙන් කරන්නේ ඕක. ඒකට උපකාරයක් හැටියට අපි ඔය මානසිකාරයකනු තව ඉරියව් අල්ලලා දෙනවා. නමුත් අඩිය තියෙන අඩියක් අඩියක් ගානේ ගෙනියනවා කියලා කියන්නේ අපි ඇවිදිනවා කියන එක 100ෙන් කරනවා ගච්ඡාමි ගච්ඡන්තෝ ගච්ඡාමිති පජානාති යනකොට යන බව නෝනින් දන්නවා ඊට පස්සේ ඉඳගෙන ඉන්නකොට Taman ඉඳගෙන ඉන්නවා කියන එක මේ ඉරියව්වට හොඳට සිහිය ගනුන් සහිතව ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉඳගෙනයි මේ ටික හිතන්නේ. මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉඳගෙනයි මේ ටික කරන්නේ කියලා පිටිපස්සෙන් Tamanගේ ඉරියව්ව ගැන හැම වෙලාවෙම දැනුම් සහිත බවක තියාගෙනමයි අනික් කාර්යයක සම්බන්ධ වෙන්නේ. ඔන්නම් කළා බලමු මේක ටිකක්. භාවනා ඉදින් පුරුදු වෙන්න වෙනවා. එතකොට ඒ විදිහට හතර ඉරියව්වට අවධානයෙන් හතර ඉරියව්ව අමතක නොකොට අමතක කරලා ඉඳ ගන්නෙමම නැහැ. ඉඳ ගන්නවා කියනකොට මුළු සිහියම කයට ආරෝපණය කරලා ඉඳන ඉඳ ගන්න බව දැන් දන්නවා කියන තැනකින්මයි ඉඳ ගනිමි ඉඳ ගනිමි කියලා හිතන්නේ නැහැ. ඉඳ ගන්නවා කියන දැනුම සහිතවම ඉඳගන්නේ හිත ගන්නකොට හිත ගන්නවා කියන දැනුම් සහිතවමයි ඉන්නේ. ඇවිදිනකොට ඇවිදින්න දැන් පටන් ගත්තා ඇවිදිනවා කියන එක දැනුම් සහිතවමයි. හාන්සිම නිදාගත්තු දැන් හාන්සිම නිදාගත්තා කියන දැනුම් සහිතව. ගෙදර ගිහිල්ලා පැයක් කරලා බලන්න. මොනතරම් සිහිය අපෙන් ඈතට ගිහිල්ද අපි කය කෙරෙහි මොනතරම් සිහිය නැතිකමකින් ඉන්නවද කටයුතු කරනවද කියන එක ඕගලන්ට තේරෙයි. ඉතින් අපිට බණ දහම් පිළිහිටියොත් තමයි පුදුමේ. මෙච්චර රළු මට්ටමකත් අපේ සිහිය කයෙන් කොච්චර ඈතද කියලා අපි මොනවා කෙරුවත් වැඩක් නැහැ. ඒකයි මේ කමඨහන් ටික එක එක කෙනාට එක එක චරිත නෙමෙයි. දැන් ඕන එක තැනක ඉඳගෙන ආනාපාන සති භාවනාව කළා යා. ඊට පස්සේ ඉන් නැගිට්ටා. දැන් නැගිට මනසට නැත්තම් පිහිටක් නැහැ. දැන් ඔන්න එයා ඉරියව් ටික හැතරනේ ඉරියාපතේට සිහියයි. දැන් ඉරියව් ටිකේදී යා සිහියයි. එතකොට දැන් ඇවිදිනවා කියන එකට ඉඳගෙන ඉන්නවා කියන එකට හිටගෙන ඉන්නවා කියන එකට ඒ ඒ ඉරියව්ව සිහියෙන්ම ඉරියව් මාරු කරන්නේ. පින්වතුනි ප්‍රධාන කාරණාවක් වෙන ජීවිතයක දුක වැහිලා තියෙන ඉරියව් මාරු කිරීම. අපේ ජීවිතයක තියෙන දුක වැහිලා තියෙන මේ ඉරියව් මාරු කිරීම තුළ. ඒ බව එකට ප්‍රකට කරනවා. ඊට පස්සේ එහෙම ඉන්නකොට ඉන්න ගමන් ඉඳගෙන ඉන්න ගමන් ඉඳගෙන ඉන්නවා කියලා දන්නවට අමතරව අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති නෝනෙම නිකට යුතුයි ඉඳගෙන ඉන්නකොට ඕගොල්ලන්ට Taman කියන හැඟීම ඉඳගෙන ඉන්නේ ඉරියව්වට ආරෝපණය වෙනකොට මේකද කනබුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටික හොඳට මෙනෙහි කරනවා මෙනෙහි කළා ධාතු වශයෙන් හෝ කුණප කොටස් වශයෙන් මෙනෙහි කළා කනබුන ආහාරයෙන් මේ රූපය හැදිලා තියෙන්නේ කියලා බලනවා Taman දන්නවා ඉඳගෙන ඉන්න මේ ඉරියව්ව නැත්තම් මේ කය මම මම කියලා බොහෝ කාලයක් ඇසුරු කරපු ආශ්‍රයයක් තියෙනවා. දැන් මේ කය අනුව බලන්නේ මම මම කියලා මෙච්චර කාල ඇසුරු කරපු උපන් ආශ්‍රය ගෙවෙන්නත් අලුතින් මේ කය මම කියලා නොදකින්න. නූපන් ආශ්‍රය ගෙවෙන්න. හිතේ තියෙන ගතිය මේ රූපෙට පතිත වෙන්න නොදෙන කමටයි උපාදාන වශයෙන් නොගණ්ඩයි. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කය එක්ක නිශ්චිත නොවෙන්නයි මේක කරන්න කියන දැනුම ඕගලන්ට තියෙන්න ඕනේ. එහෙම තියාගෙන මේ කය අනුව බලනවා. ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නකොට මේ කය අනුව බලමින් තමයි ඉන්නේ. නුවණින් මෙනෙහි කරනවා. එතකොට ඉඳගෙන ඉන්නකොට මතක් වුණා දරුවෙක්ව නැත්තම් කවුරු හරි බහිද්දාවා ඒ රූපෙත් බලනවා අර විදිහටම. එතන තියෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇට ඇට මිලු ටිකක්. ඒ රූපය දකිනකොට කෙනෙක් පුද්ගලෙක් කියන හැඟීම තමට එන්නේ. කියලා බලනවා. ඊට පස්සේ ඒක මෙනෙහි කරන එක අමතක වෙලා යන්න පුළුවන්. නමුත් යම් වැඩක් කටයුත්තක් කරනවා කියනකොට කරමින් මෙනෙහි කරනවා වැඩ කටයුත්තකට මේ වෙනවා. ඊට පස්සේ නැගිටින්න ඕන වෙනකොට අසිහියෙන් නැගිටින්නේ නැහැ. බැරි වෙලා හරි නැගිට්ටොත් කරන්න වෙන්නේ මොකද්ද? ආපහු ඉඳගෙන සිහියෙන්ම නැගිටින්න. ඇත්තටම අපිට ඕක hina වෙනවා අපි විහිළු කරන විහිළු කියනවා. නමුත් තියනවා සතිපට්ඨාන ඉස්සර වඩපු පුරාණ උත්මයෝ. ඔකට කියනවා ගත පච්චා ගත වත කියලා. වත ගොස් ආපහු වෙනවා. කය කෙරෙහි හොඳට සිහියෙන් යනවා. බැරි වෙලා හරි කමටහන අමතක වෙලා යනවා කියන එක අමතක වෙලා වෙන දහම් කරුණක් සිහි කර වෙන මොනවා හරි දෙයක් සිහි කරගෙන ගියොත් සිහි වෙච්ච ගමන් බලනවා මං අතෙන්ට එනකන් සිහියෙන් ආව එතෙන් සිහිය නැහැ ආපහු එතෙන්ට යනවා ගිහිල්ලා එතන ඉඳන් හොඳට සිහිය පිහිටුවාගෙන යන්නේ බැරි වෙලා ওই වගේ හතර ඉරියව්වට සිහියෙන් ඉන්නවා ඉඳගෙන ඉඳලා අමතකලා හිටගත්තොත් ආපහු ඉඳ ගන්නවා ඉඳගෙන සිහියෙන්ම හිට ගන්නවා 100න් හිටගෙන නැගිට ඇවිදින්න දුනොත් 100ම ඇවිදිනවා. ඒක එහෙම ඔයගොල්ලෝ කරන්න ඕනේ. හැබැයි ඒක භාවනා කරනකොට ගෙවල් වල කරන්න එපා කියන්නේ අරඤ්‍යගතව ශුඤ්ඤකරගතව කියලා පෙන්න නැත්නම් ගෙවල් වල දුක මෙන්න පිස්සු වැඩි කරන භාවනා කරන්න ගිල්ලයි කියලා. ඇයි මේ ඉඳ ගන්නවා ආයෙ හිට ගන්නවා. නමුත් එයා ලොකු උත්සාහයක් දරනවා ප්‍රයත්නයක් දරනවා සියල්ල ගන්න. පින්වතුනි අපි බණ ටිකක් ඇහුවට පැයක් ඉඳගෙන භාවනා කළාට අපේ මනසට පිහිටක් නැහැ. අපි සතිපට්ඨානේ වඩන්නේ නැති හින්දා අඛණ්ඩව ජීවිතේ හැම අතරක් නෑර මෙයා සිහිය පුරුදු කරනවා නම් ඇද වැටෙන්න පුළුවන්. නමුත් කොතනකින් හරි නැගිටිනවා. එක තැනක ඉඳගෙන ඉන්නකොට ආනාපානසතියෙන් අල්ලගත්තා. ඒකෙන් ආවෙච්ච අඩුපාඩුවක් තියෙනවා නම් ඉරියාපතෙන් අහු වෙනවා. ඒකේ අඩුපාඩුවක් තියෙනවා ඊට පස්සේ තව ඊගා එක යනවා සති සම්පජාන. ඊට පස්සේ ඒක අමතක කරන ධාතු මනසිකාරය. ඊට පස්සේ ඒක අමතක කරන පටිකුල මනසිකාරය. ඒක අමතක කරන නවසීති මේ කොතනකින් හරි එයාට ඇද වැටෙන්න දෙන්නේ නැහැ. පිළිట్లా හිතින්ද ශේස්ත්‍රයේ බොහෝයි. ඒ හින්දා එයාට ඕන තැනක ජීවත් වෙන්න පුළුවන් මේ කය අනුව බලන්න කියන කාරණාවක් තියෙනවා. ඉතින් දැන් ඒ වගේ ඉරියාපතේ ගැන පූර්ණ අවධානයක් තියෙන සතිපට්ඨාන යෝගියාට. තමන් කෙරෙහි තමන් තුල තමන් කියන කය අනුව බලමින් ඉන්න ඕනේ. ඒක ගැට ගහ ගන්න එපා. එතනකින් යතහ යතවා පනස්ස කායෝ පනිහිතෝ හෝති කිව්වහම සතිපට්ඨානේ සමත කොටස ඉවරයි එතන. ඊට පස්සේ අජත්තංවා බහිද්දවා අජත්ත බහිද්දවා කියන එක ඕකට ගැට ගහ ගන්න එපා. එහෙම වුණොත් ඕගලන්ට පටලෙනවා. එහෙම වුණොත් අනුන් ඉඳ ගන්න එකක් බලන් වෙනවා, අනුන් හිට ගන්න එකක් බලන් වෙනවා, අනුන් ඇවිදින එකක් බලනවා, අනුන් නිදා ගන්න එකක් බලන් වෙනවා කියන එකටත් එනවා. ආස්වාස ප්‍රාස්වාසයකට ඔය දෝෂය යනවා. අනුන්ගේ ආස්වාසයත් බලන, අනුන්ගේ ප්‍රාස්වාසයත් බලන, තමන්ගේ අනුන්ගේ ආස්වාසයත් බලන ගුටිත් කන්න වෙනවා. ඒ නහයට එවිල බලන්න ගියාම ඒ හින්දා මේ දෙක දෙපැත්තක්. මේක මං කිය සති අර සතිපට්ඨානේ යතහ යතවාපනස කායෝපනිහිතේ කියේ සතිපට්ඨානේ අජ්ජත්තං වා කායේ කායන පස්සේ විරති බහිද්ධා වා කායේ කායන පස්සේ විරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායන පස්සේ විරති සමුදේ ධම්මන පස්සේ වය ධම්මන පස්සේ සමුදේ වය ධම්මන පස්සේ වා කියන්නේ ස්කන්ධ ටිකත් ස්කන්ධයෙන් උදයත්වය. ඔක විදර්ශනාව. හරිද? ඒක සතිපට්ඨාන භාවනාව. සිහිය අතන අර විදිහටයි සිහිය පිටුවා ගන්නේ ඒකෙන් සිහිය පිහිටුවන ටිකෙන් හැම වෙලෙම කරනවා මොකද සමතේක කෘත්‍යය. අතීත අනාගත දෙකට යන්න දෙන්නේ නැහැ. විදර්ශනාවෙන් කරන පිහිටි වර්තමානයේක ඇත්ත පෙන්නනවා. අතීත අනාගත බොරුවෙන් අයින් කරලා සමතකමට හනේ වර්තමානයකට ගේනවා විදර්ශනාවෙන් ඉන්න වර්තමානය තුල තියෙන ඇත්ත නොදකින්න කමයි කියන මෝහයක් තියෙයි. ඒක අයින් කරනවා. වර්තමානයේද පිරිසුදු කරනවා. වර්තමානයේකද ඇලෙන්න බෑ. අතීත අන්ත දෙක අතහැරලා වර්තමානයකදී ඉන්නව ඇලෙන්නේ නැතුව කියන කාරණාව නිර්මාණය වෙන්න ඕනේ. ඒ විදිහටයි මේක කරන්නේ. එතකොට ඉරියාපතේදී ඉරියාපතේදී තමන්ගේ කයට ඉරියව්වට දැන් අපි මෙහෙම කතා කර කර හිටියොත් එකපාරට මට නැගිටින්න වුණොත් හොඳ සිහියක් මට යොදන්න වෙනවා ආධ්‍යාත්මික පැත්තට එළඹ සිටි පිහිටි 100ක් තියාගෙන ඉන්න වෙනවා කොයි වෙලාවෙ නැගිටින්න දන්නේ නැගිටිනව 100 නැගිටින්න කියන කාරණාවට. ඉඳගෙන ඉන්න වෙලාවේදී කය කෙරේ 100න් හිත හිතා ඉන්න විදර්ශනා කරගෙන ඉන්නේ නමුත් 100 පිහිටි අර්ථයක් එනවා. අදිෂ්ඨාන අර්ථයක් එනවා. ඇයි දැන් මට තියෙනවා වගකීම 100යි නැගිටින්න ඕනේ කියලා. එතකොට මෙයා මේ ශේෂ්ත්‍රය තුල රැඳෙනවා 100. නැගිටින්න එනකොටම මට ඒ 100 එනවා. අන්න ඒ වගේ ඉරියාපත්වේදී ඉරියව් ගැන සිහිය තබා ගැනීම තමයි ප්‍රධාන ලක්ෂණය. තේරුණාද ඒක? හරි. මොකද අසිහියෙන් ඉරියව් පවත්වන කොට ඇති වෙන යම් කෙලෙසයක් තියෙනම් අන්නේ කෙලෙසි සිද්ධ නැහැ. තමන් කෙරෙහි සිහිය නැතිකම තමයි මේ බොහෝ වැරදි වලට ලොකු ඉඩක් තියෙනවා. Taman කෙරෙහි සිහිය පවතිනවා නම් පවත්වා ගන්නවා නම් බාහිර දෙයකට යෙදෙන සිහියට වඩා බොහෝම වේගෙන් මේ සිහිය දියුණු වෙනවා. නිසා එහෙම කරන්න ඒ විදිහට ඉදියව පවත්වමින් තමන්ගේත් අනුන්ගේත් තමන් සහ අනුන්ගේත් කයත් කයේ ඇතිවීම නැතිවීම බලන්න. මෙහෙම බලනකොට අත්තිව අත්ති කායත පනස සති පච්චපට්ඨිත හොති. සත්‍ය පුද්ගලික නොව කය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටිනවා. සත්‍ය පුද්ගලික නොව කය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටිනවා. ඥානමත්තාය ප්‍රතිපත්තිමත්තාය සිහි නුවණ තව තවත් එයාගේ දියුණු වෙනවා. මේ විදිහට කරන කෙනාගේ සිහි නුවණ හොඳට දියුණු වෙනවා. සිහි නුවණ නැත්තම් සිහි නුවණ වැඩෙන හැටි පෙන්වනවා. සිහිය කියන එක නුවණ කියන එක දුබල සිහිය දුබල නුවණ වැඩෙන හැටි මේ සිහිය සහ නුවණ වැඩෙනවා මතුමත්තේත් වැඩෙන්න ගන්නවා ඔන්න සිහිය සහ නුවණ වැඩෙන්න ක්‍රමය පෙන්වන්නේ මේක කරන එකමයි සිහිය සහ නුවණ වැඩෙන්න හේතුව සිහිය සහ නුවණ මතුමත්තේත් එයාට වැඩෙනවා තව අසිහියකම ටික ටික දුබල වෙනවා අනුවණකම ටික ටික දුබල වෙනවා සිහිය වැඩෙනවා නුවණ වැඩෙනවා අනිසිතෝච විහෙරති තෘෂ්ණාව වශයෙන් දෘෂ්ටි වශයෙන් නිස්ෘත වෙන්නේ නැහැ තමන්ගේ හිතේ තියෙන තෘෂ්ණා දෘෂ්ටි දෙක මේ ස්කන්ධ එක්ක නිස්සිත වෙන්නේ නිස්සිත කියන්නේ ඇසුරු වෙනවා ඇසුරු වෙන්නේ තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇසුරු කරන්න දෙපා තමයි තමන් එක්ක ඇසුරු වෙන්නේ තෘෂ්ණා දෘෂ්ටි දෙක නැචකින්ච ලෝකේ උපාදීති ලෝක කිසිවක් උපාදාන වශයෙන් ගන්න එපා මේ උපාදානය පතිත වෙන්න දීලා නැහැ එවම් පිපික්ක වේ වික්කු කායේ කායන පස්සේ විරති මෙන්න මෙහෙමයි කායේ කායano බලන්නේ මෙන්න මේ විදිහට ඉරියාපත ගන්න ඕන දැන් නැගිට්ටට පස්සේ වැඩක් තියේ සතිපට්ඨානේ ඉරියව්වට සිහියෙන් ඉන්න කියලා තියෙන්නේ දැන්. ඒ හින්දා මුකුත් අපිට කරන්න දෙයක් නැහැ කියන තැනකින් නම් ඉන්න එපා. හරිද? එක තැනක ඉඳගෙනකොට භාවනා කරනවා වගේම නැගිට්ටට පස්සේ දැන් තියෙනවා මොකද්ද? ඊගාව එක දැන් එන ඉරියව්වට සිහියෙන් ඉන්න. අතරක් නැතුවම තියෙනවා. දැන් වෙනද වගේ කෙලෙස් වලට ඉඳන වෙනදත් නම් හරි සැහැල්ලුයි. පැයක් භවනා කරන්න තියෙන්නේ. අපිත් ඒක රාජකාරියක් වගේම භවනා කළේ නැත්නම් ඇයි? පහේ ඉඳන් හය වෙනකන් අද භවනා කරන පැයක්. ඉක්මනට ඒක ගිවා ගන්නවා. ඉතින් වෙලාවත් බලබලා ඉන්න කොයි වෙලේද දන්නේ ඉවරනම යන්තම් ඇති අද දවසේ බෑව භවනා කරගත්ත පැයක්. ඊට පස්සේ ඉතින් හරි නිදහස. හැබැයි නිදහස Tamanට මේ කෙලෙස් වලට. ඒ නිදහස Tamanට නෙමේ ජරා මරණ සංසාරෙට. ජරා මරණ දුකට. දැන් මේ නිදහස නැත්තේ කාටද? Tamanටද? ජරා මරණ දුකට දුක්ඛගත සසරට යන්නයි නිදහස යට නැත්තේ. හිත බෙහෙවින්ම හුරු වෙලා අනුවන කමට කෙලෙසේට ඒ හිතෙන් දුක් විඳින්නේ ඒ හිතමයි. නමුත් ජීවිතයට අපහසු වුණාට කයට අපහසු වුණාට සතර පැවැත්මට පහසුයි මෙයාට. සසර පැවැත්ම නැති කරගන්න පහසුයි මෙයාට. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ <clears throat> සැප විඳින්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. දුක් විඳින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේත් නැහැ. සැප විඳින්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේත් නැහැ. දුක් විඳින්න එපා කියලා දේශනා කරන්නේත් නැහැ. දුක් විඳින්න කියලා දේශනා කරන්නෙත් නැහැ එපා කියලා දේශනා කරන්නෙත් නැහැ සැප විඳින්න කියලා දේශනා කරන්නෙත් නැහැ එපා කියන්නෙත් නැහැ ඒ භාෂිතයගේ අර්ථය කෙසේ දත යුතුද අපි යම් සැපක් විඳිනකොට නූපං ආශ්‍රව නූපදීනම් උපං ආශ්‍රව ගෙවෙන මේ සැප අනිවාර්යයෙන් විඳින්න කියනවා කෙනෙකුට ඇත්තටම ශරීර නානත්වය මත වෙනස් වෙනවා අපි කියමු කෙනෙකුට හරිය අපහසුයි කූරු කටුක රෞද්‍ර පරිසරයක හිත සමාධි කරගන්න. අපි කියමු බොහොම මට සිලුටු සුව පහසු තැනක කාමරයක ඉන්නකොට එයාගේ හිත හොඳ සමාධි වෙනවනේ. එයා අනිවාර්යෙන් ඉපදු තැනකයි සිටිය යුත්තේ. තව කෙනෙකුට ඉබඳු සුවපහසු තැනක ඉන්නකොට හිතේ කැලෙනවා, නිින්ද යනවා, කෙලෙස් වැඩි. එයාගේ හිත සමාධි වෙන්නේ කරු රළු කර්කස පැවැත්මක් තුළ ගහක් යටට ගිහිල්ලා සිවුරු කෑල්ලක් එල්ලගෙන නැත්නම් පෙති කෑල්ලක් බැඳගෙන බොරළු ගොඩක කටු යන යන සීතලේ ඔහොම ඉන්නකොට එයාට හිත හදා ගන්න පුළුවන් හොඳ පරිසරයකට ගිය ගමන් හිත ඇලෙනවා එයා ඒ දුක විඳ යුතුයි මේ දුක විඳ යුතුයි යම් කෙනෙකුට මේ දුක මේ වගේ පරිසරයේ දුක් විඳිනකොට හිත සමාධි වෙන්නේ නැත්නම් ඒ දුක යා අත්හැරිය යුතුයි. අර පරිසයේ සැප විඳිනකොට හිත සමාධි වෙන එක ගත යුතුයි. ඒ පරිසයේ සැප විඳිනවා නම් එයා ඒක අත්හැරිය යුතුයි. ඒ වගේ ඕගොල්ලන්ට ඊගාවට මැනිය යුතු එකක් යම් සැපක්ද අවසන් වෙන්නේ දුකකින්ද ඒ සැපේ අත්හළ යුතුයි. යමක් දුකද අවසන් වෙන්නේ සැපෙන්ද ඒ දුක ගත යුතුයි. කියන න්‍යායක් තියෙනවා. හිතට හරි අමාරුයි, කයට හරි අමාරුයි නිදි වරාගෙන මේ වගේ කය කෙසේ භවනා කරන්න. හැබැයි මේ දුක අවසන් වෙන්නේ සැපකින් නම් එයා ඒ දුක් විඳ යුතුයි කියනවා. දුක බොහොම ටිකයි ලැබෙන ආස්වාදයේ සැප ගොඩාක් වැඩි නම් ඒ දුක එයා විඳ යුතුයි කියනවා. යම් සැපක් විඳිනකොට ඒ සැපේ අවසන් වෙන්නේ දුකකින් නම් ඒ සැපේ හල යුතුයි කියනවා. ඒ සැපේ ආස්වාදයේ මිහිරි අවසානයේ දුකයි නම් සැපේ අත්හල යුතුයි කියනවා. ආස්වාදයේ ටික යාදීනෝ බොහෝ ඉනං ඒ ආස්වාදය අතහැරලා ඉති කියනවා. ඒ නිසා ලෝකෙ තුල සැප විඳින එක මත අපි සැපයි කියලා කෙනා කෙනා දුකට කරගන්න ප්‍රතිකර්ම සැපයි කියලා හිතන මිම්මේ මයින් එපා තව කෙනෙක්ව දුකයි කියලා හිතන මිම්මේ මයින් එපා කෙනා කෙනා දත යුතුයි තමන්ව ගෙවා ගන්න සැපද දුකද කියන කාරණාව මේ සැපද දුකද කියන ධර්මතාව දෙක උදව් කරගෙන තමන්ගේ මනසේ තියෙන ආශ්‍රව ධර්මයන් ගෙවා ගන්න තමන් දක්ෂ විය යුතුයි. ඒ නිසා මේ වගේ කරනකොට දුක එන්න පුළුවන්. ඒක අපහසු වෙන්න පුළුවන් අර අමල මහත්තයලා හැම බොහොම අමාරුවෙන් ඉන්නේ. නමුත් අපහසු වුණාට ඒ අපහසුකම ගෙවෙන්නේ විශාල පහසුවකින් නිසා. ඒ අපහසුවෙ ඉඳ යුතුයි. හදට ඇති නේද? දැන් හවස වෙලාව 4යි. ඊගාව මාසේ එන්න වෙනවා සති සම්පජන්නේයි ධාතු මනසිකාරයයි පටික්කුල මනසිකාරයයි අහන්න. දැන් ඊගාව පොය වෙනකන් ඕගොල්ලන්ට දැන් වැඩක් තියෙනවා. මොකද්ද? ආනාපාන සතිය වඩමින් විදර්ශනා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ නැගිටලා gedara dure වැඩ කරද්දී ඉරියාපතේට හිත තබාගෙන ඉරියාපතේ පුහුණු වෙමින් විදර්ශනා කරන්න ඕන. ওই ටික පුරුදු වෙන්න ඊගාව සතිය මට හදිස්සියෙ එන්න කරනොත් හිතියොත් එනවා. නොහිතියොත් ඉතුරු ටික එක දිගටම කරගෙන යන්න පොඩි අංගකුලන්ට මම දනු ශේත්‍රය කියලා දීලා යන්නේ එදාට එක කමටහනක් ඉවරුණා මෙතනින් පස්සේ දිගට මම එහෙම කරන්න කියලා කියන්නේ එක කමටහනක් ගැන කියලා දුන්නා ඒක ටිකක් හරි ප්‍රායෝගිකව කළ යුතුයි. කළා ඒකේ තියෙන දොස්පරස් කතා කළා ඊට පස්සේ අනිත් කමටහන කතා කරනවා. මේ විදිහට කළ යුතුයි ටික ටික හරි පුහුණු වෙන්න නැත්නම් ඕගොල්ලෝ කතාවකට හුරු වෙනවා මාත් ඉතින් ওই කතා කියනවා අනිත් කටත් කතා කියනවා ජීවිතේ කරන්නේ. ඒ නිසා ඉදිරියේදී මේ වගේ ඉදිරියට ගෙනියන්න මම කරුණු කියලා දීලා යන්න. අදට මේ ටික අපි නවත්තමුද? මොනනම් සත්‍ය සම්පජන්‍ය කියලා දෙන්නද? ඕගොල්ලෝ නම් හාගේ. දැන් මේකත් ඇත්තටම දැන් මෙහෙම කරනකොට කෙනෙකුගේ හිත ආනාපාන සතිය වඩන අවස්ථාවේදී නීවරණ ධර්ම දුරුල හිත සමාධි වෙන්න පුළුවන් මාර්ගය උපදින්න පුළුවන් ඒ නිසා එතනින් එයා ඊතර වෙච්ච නිසා සතිපට්ඨාන ආනාපබ්බේ මෙතර වෙච්ච නිසා ඒකත් කමඨාන පෞද්ගලිකව ඊට පස්සේ ආනාපාන සතිය අවස්ථාවේ බෑ ඉරියාපතේ හිත තියාගෙන විදර්ශනා කර කර හිටියේ දැන් නමුත් ඒ අවස්ථාවේදී නීවරණ ධර්ම ගෙවිලා බුද්ධංග ධර්ම පහළ වෙලා හිත සමාහිත වෙලා ආශ්‍රයයෙන් කෙලසන්ගේ මනස මෙදෙන්න පුළුවන් මාර්ගය උපදින්න පුළුවන් එහිඳ ඒකත් කමටහන. කෙලෙසුන්ගෙන් හිත මුදව ගන්න, ආශ්‍රයෙන් හිත මුදව ගන්න තියෙන කමටහන ටිකක්. හැබැයි චරිත හයකට නෙවෙයි. ඒක එකම කෙනාට කමටහන් හයක් නිසා විමුක්ති වෙන වෙනම ලැබෙන්නේ. කෙනෙක් ආනාපාන පබ්බේ කියන තැනින් හිත මිදෙන්න පුළුවන්. කෙනෙක් ක්‍රියාපතෙන් මිදෙන්න පුළුවන්. කෙනෙක් සති සම්පජන්යෙන් මිදෙන්න පුළුවන්. හැබැයි එකම කෙනාට මේ ඔක්කොම තියෙන්නේ ඒක මතක තියාගන්නවා. හරි දැන් අපි සති සම්පජන්ණය ගැන පොඩ්ඩක් කතා කරමු. සති සම්පජන්ණය කියන්නේ සිහි නුවණ. එතකොට එතනදී සති සම්පජන්‍ය කියන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පිත්තේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති එතකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ඉදිරියට යනකොටත් එයා යන බව හොඳට දන්නවා. ආපසු එනකොටත් ආපහු දන්නවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. වටපිට බලනකොටත් හොඳට දන්නවා. ඊට පස්සේ සංඝාටිපත්ත චීවර ධාරණ සම්පජානකාරී හොති. දෙපොට සිවුර සිවුර අඳනේ මේවා අඳිනකොට පළඳිනකොට පාත්‍රය දාගන්නකොට මේ හැම එකකටම 100යි ඊට පස්සේ අසිතේ පිටේ කායිතේ සායිතේ සම්පජානකාරී හොතේ ආහාර ගන්නකොටත් බොනකොටත් අසිතේ පිටේ කායිතේ කැවිලි වගේ දේවල් කනකොටත් සාහිත්‍ය යමක රස අයිස්ක්‍රීම් හෝ මොන හරි දෙයක් කාලා රස විඳින කොටත් ඒ හැම තැනකටම සිහියයි. කෑමේදී බීමේදී කඩා කෑමේදී රස විඳීමේදී සිහියයි. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. වැසිකිලි කැසිකිලි කරනකොටත් එයාට සිහියයි. කියන්නේ මේ හැම තැනකදීම නොරැවටීමට වග බලා ගන්න ඕනේ. අපි කවුද දැන් මං ඉදිරියට යනවා ආපසු යනවා කියන සිහියෙන් කලේ. අපි කවුද අතපය හකුලනකොට හකුලන බව දන්නවා. දිග හරිනකොට දිග හරින බව දන්නවා හකුලන බව දන්නවා කියලා දැනගෙන අතපය හැකුලේ දිගෑරියේ. කවුද කවද්ද වටපිට බලනකොට එකපාරටම බලනවා මිසක බලනවා කියන සිහියෙන් බලන්න. දැන් නිකන් ප්‍රායෝගික කරලා බලන්න. ඕගොල්ලෝ ඔය ඉන්න ඉරියව්වේ මන් දිහා බලාගෙන ඉඳලා සිහියෙන්ම මම මේ බෙල්ල හරවල බලනවා කියන අදහසින් මේ ජනේලෙ දිහා බලන්න. හරවල ඔහොම බලන්න. ආපහු ඉස්සරහා බලන්න සිහියෙන් බලනවා කියන එකට. බලන්න ලොකු වෙනසක් වෙනවා අපේ හිතට කොහටවත් යන්න බෑ වෙලාවට. තියෙනවා ඒ ඉරියව් එක බැඳිලා අපේ සිහිය හිත ඔක්කොම. එතකොට සිවුරක් ඔගොල්ලෝ අපි සිවුරු පොරනවා වගේම ඔගොල්ලෝ ඇඳුම් අඳින වෙලාවටත් ඇඳුම් අඳින බවට සිහියයි. ඈ සරමක් අඳිනකොට සරම අඳිනකට 100යි. කම්මිසි අඳිනකොට කම්මිසි අඳිනකට 100යි. බැනියමක් අඳිනකොට බැනියම අඳිනකට 100යි. ඒ වගේ ඒ අඳින පළඳින ඒවට 100යි. ඊට පස්සේ තමන් කන්න බොන්න ගන්නකොට කනවා කියන එකට 100යි. බොනවා කියන එකට 100යි. බොනවා බොනවා කනවා කනවා කියලා හිතන්නේ නැහැ. සිද්ධාන්තයත් එක්ක මනස ගෙනියනවා. ඒ සිද්ධාන්තය එක්ක මනස තබා ගන්න හොරු වෙනවා. සිද්ධියත් සිද්ධියත් එක්කම හිත ගෙනියනවා. දන්නවා දැනුම් පරාසයට ඉන්නවා. සිද්ධාන්තය සිද්ධාන්තයත් එක්ක දැනුම් පරාසයට ඉන්නවා. ඊට පස්සේ කැවිලි මොන හරි අරගෙන කඩාගෙන කනවා නම් කැවිලි කඩාගෙන කන බවට 100යි. ඒක කෑල්ලෙන් කෑල්ල කන්න වෙනවා. රස විඳිනකොට මොන හරි දෙකක රස විඳිනවා කියන එකට 100යි. ඒ එකින් එක එකින් එක කළ යුතුයි. ඊට පස්සේ වැසිකිලි කැසිකිලි කරන්න යනකොට වැසිකිලි කැසිකිලි කරනවා කියන දැනුම් සහිත බවකයි ඉන්නේ. ඒකෙන් බලාපොරොත්තු වෙන හිත අතීත අනාගත දෙකට යන්න නොදෙන කම. සත්‍යය. ඕකේ වෙනසක් තියෙනවා තව සම්පජන්ණයකුත් එකතු වෙනවා ඔකට. ඒ කියන්නේ මේ කරන හැම තැනකදීම නොරෙවටීමත් අවශ්‍යයි. අර විදර්ශනා කරන එකට අමතරව අපි නිකමට කියමු දැන් වටපිට බලනකොට එයා සිහිය කියන එක තාරෝපණය කරගත්ත සිහිය කියන මේක බලන්නේ නුවණ කියන එක තාරෝපණය කරගත්ත සිහිය කියන්නේ බලන්නේ දැන් මම මෙහෙම බලනකොට ඇත් ඉදිරි පිට රූපයක් හම්බ වෙනකොට මගේ මනසේ ආශ්‍රයයටයි නේද කියන කාරණාව බලාගෙනයි බලන්නේ. බලනකොට මට බුදු පින්තූරයක් ලැබුණා. එතකොට මම කලින්ම නොරවටීමෙන් මේ සීහාතුරල තියෙන්නේ. ඒ කියන්නේ මේ උපාදාය රූපය ඇත් ඉදිරි පිටට එනකොට මා තුළ අදහස් ටිකක් යෙදෙයි කියන කාරණාව තුළයි. කෙනෙක් ඉන්නවා ඉන්න කෙනා දිහා බලනවා කියන තැනකින් නෙමෙයි මම මෙහෙම බලනකොට ඇස් ඉදිරියට රූපයක් හම්බ වෙනකොටම දැන් අහවල් කෙනා දකිනවා නේද කියන අදහස් ටික මට යෙදෙයි නේද කියන තැනක සිහියෙන් තමයි බලන්නේ ඉදිරියට යනකොටත් එහෙම මම මෙහෙම යනකොට අහවල් ධර්මතා මට හම්බ වෙන්නේ නේද? අහවල් ධර්මතා මනසේ දේ නේද කියන මේ සිහියට කය කෙරේ ඉරියව්වෙන් ඉරියව්වට සිහියයි. ඒ වගේම ඉරියව් පතිත වෙන බාහිර ආයතනයක තියෙන ඇත්තට සිහියයි. ඒ හින්දා නුවණයි. ඒ හින්දා මේකට කියනවා සති සම්පජන්ණය කියලා දෙකක් තියෙනවා. සිහි නුවණ. ඊගාව දේ තමයි මොනවාම හරි දෙයක් කරනකොට කරන කරන දේ සිහියෙන් කරනවා කියලා කියන්නේ. අසිහිය යොදන්නේම නැහැ. කුස්සියට ගියොත් පොල් වැය ගත්තොත් පොල් වැය ගත්ත බවටත් නුවණයි. හිරමණේ ගත්ත බවටත් නුවණයි. ඒ කියන්නේ සිහියයි. ගාවට පොල් ටික ගාන වාදනය තියන්න ගත්ත බව 100යි. පොල් ගානවා කියන එකට 100. මෙයා කන්න කන්න වැඩි දැනුම් පරාසයක දන්නවා. පොල් ගානවා පොල් ගානවා කියලා හිතන්න ගන්නවා ගන්නවා කියලා හිතන්න නෙමෙයි එහෙම හිතන්න කිව්වොත් කය කලන්තේ කරන කරන වැඩක් ගන්න මෙච්චර හිතන්න ගිහිල්ලා. නැහැ. හිතේ එක එක දේවල් හිතන්නේ නැතුව අපි පොල් ගාන්නේ සමහර විටක ඇමරිකාවේ ඉන්න පුතා ගැන හිත හිත එංගලන්තේ ඉන්න පුතා ගැන හිත හිත නැත්නම් ඊයේ හම්බෙච්ච මිනිස්සයා ගැන පොන්චි කාලේ සෙල්ලම් කරපු හැටි බෝට්ටු පැදපු හැටි හිත හිත ඈ අනාගතේ යන්න ඕනේ ගමනක් ගැන හිත හිත ඕවෙන් තමයි අපේ මනසට ප්‍රපංච පිරෙන්නේ නමුත් මේ කන්න කන්න කන්න කන්න දෙයට 100ෙන් කරනකොට එයාට අර වගේ කෙලෙස් ගොඩාක් පවත්තන්න ඉඩ නැහැ කෙලෙස් ගොඩාක් පවත්තන්න ඉඩ නැහැ ඊගාව තමයි මේ යම් දෙයක් කරනකොට ඒක අරගෙන ඒක හොඳට අවසන් වෙච්ච බවක් දන්නවා. ඊගාව දෙයට තමන් උපන්න බවක් දන්නවා. ඒක කරන බවක් දන්නවා. ඒක අවසන් වෙලා ඊගාව දෙයට ආවව දන්නවා කියන දේ එකින් එක එකින් කාරණාවකින් සිහිය තියාගෙන කරන එකටයි සිහියෙන් වැඩ කරනවා කියලා කියන්නේ. මේ හැම එකකින්ම වෙන්නේ මේව එකක්වත් විදර්ශනා නෙමෙයි. මේ හැම එකකින්ම කරන්නේ වර්තමානයේකට 100 ඉතා ශීඝ්‍රයෙන් ගේන එක. ඒකයි සතිපට්ඨාන යම් කිසි කෙනෙක් වඩනවා නම් දවස් 7ක් පැත්තකින් මේ අවුරුදු 7ක් පැත්තකින් තිබේවා දවස් 7ක් කියන තැනට අරගෙන ඉන්න බුදුරජාන් වහන්සේ මේ සතිපට්ඨානේ එච්චරද තියුණු එච්චරද තියුරයි. අපි ඉතින් කරන්නේ අපි ඉතින් සතිපට්ඨානේ වඩනවා කියලා පැයක් ආනාපාන සතිය වඩලා අවුරුදු 7ක් කියලා <laughs> දවස් හතදී අවුරුදු හතක් කරලා ඒත් මදි තවත් කරනවා. නමුත් ඇත්තටම අපි කළා නෑ. ඒකයි මම කිව්වේ සතිපට්ඨානේ වැරදුණු තරදින්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය වැරදුණු තරදින්නේ මොකද්ද? නිවන් මාර්ගය. එතකොට <clears throat> සති සම්පජන්නේදී සිහිය සහ නුවණ කියන කාරණා දෙකම ඕනේ. ප්‍රධානම තමන්ගේ පැත්තෙන් සිහිය තබා ගත යුතුයි, බාහිර පැත්තෙන් නුවණ තබා ගත යුතුයි. අවශ්‍යම අවශ්‍යයි සිහිය. කන්න කන්න කන්න කන්න දෙයක් වගේ. ඊගාවට <clears throat> ඇත්තටම මේක අයිති සති සම්පජාන් බුද්ධංග භාවනා වල පස්සදි සම්බුද්ධංගේ වඩන්නේ කොහොමද කියලා අපි කතා කරුවේ වෙනකල් නැහැ ඒක ඉදිරියේදී සතිපට්ඨාන ඉස්සරහට තියෙන්නේ. අරම නිකන් දැන් මතක් කරන්නම්. ඊගාවදී තමයි කරන හැම වැඩකටම පුළුවන් නම් ඕගොල්ලන්ට පස්සද්ධිය කයට ආරෝපණයෙන් ආරෝපණය කරගෙන කරන්න ඕගොල්ලෝ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනවා කියලා කියන්නේ කයට නිබර බව ආරෝපණය කරගන්න. යම ගන්නේ හරියට ඒ බහණ්ඩට රිදෙන්නේ නැති වෙන්න අල්ලනවා වගේ. ඒ කියන්නේ ලෙස්සල වැටෙන්න අල්ලනවා කියන එක නෙමෙයි. නමුත් දැහැගන්නේ නැහැ. ගන්නවා දැහැගන්නවා කියලා දෙකක් තියෙනවා. අපි අද ගන්නවා නෙමෙයි දැහැගන්නවා. උදුරලා ගන්නවා. මේ ගන්නකොටම අපි කරන ක්‍රියාවම දරතයි රළුයි. කය රළුයි අපේ. ඉරියව් හරි රළුයි. මේ සතිපට්ඨාන වඩනකොට ඉරියව් හරි මෘදු වෙනවා. හරි මටසිලුට වෙනවා. ඒ මටසිලුටුකම අපි හිතලා ආරෝපණය කරගෙන කරන එකටයි පස්සද්දි බොජ්ජංග සම්බුජ්ජංගේ වඩනවා කියලා කියන්නේ. ඕගොල්ලෝ ඕනම දෙයක් අරගෙන බලන්න එකපාරටම අරගෙන බලන්න. ඊට පස්සේ ඒක තියලා කයට සැහැල්ලු සංඥාව ඔබලා. සැහැල්ලු සංඥාව කියලා කියන්නේ අලුතෙන් ගොම මැටි ගාව පොළොවක ඕගොල්ලන්ට ඇවිදින්න වුණොත් ඕගොල්ලෝ කය නිබර කරලා ඇවිදිනව නේද? එක පාටම අඩිය තිබ්බහමයි නිබර කරලා අඩිය තිබ්බහම වෙනසක් තියනවද නැද්ද? තියෙනවා. හැබැයි අඩිය තිබ්බා. අඩිය තියලා එහාට ගියා. නමුත් කය නිබර කරගෙන අඩිය තිබ්බොත් මොකද වෙන්නේ? නිබර නොකොට අඩිය තිබ්බොත් මොකද වෙන්නේ? හොඳටම පෑගෙනවා අරක යටට යනවානේ. බලන්න කය නිබර කළොත් හිතෙන් කළේ, සිතිවිල්ලෙන් කළේ. නමුත් අර වෙන හානිය අවමයි. නේද? ආන් ඒ වගේ ඔයගොල්ලන්ට කරන දෙයකට දැන් මේ ගන්න වස්තුවම මෙහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වස්තුවම කය ඇත්තටම සැහැල්ලුයි, බොහොම නිබරයි. හරියට මේක රිදෙන්නේ නැති ඉඳන් මෙහෙම කළොත් ওই ටික කරන්න ඕගොල්ලන්ට කය මේ ටික කරන්න මනස පැත්තෙන් බොහෝ යමක් කරන්න වෙනවා. බොහෝ සිතුවිලි මට සිලුට කරගන්න වෙනවා. බොහෝ ප්‍රසාද ස්වභාවයට පත් කරගන්න වෙනවා සිත. එහෙම කරගෙනයි සිත මෘදු කරගෙනයි උගලන්ට කය මෘදු කරගන්න වෙන්නේ. හැම වෙලාවෙම ධම්මායතන පරියාපන්න රූප කියන එකක් ඒකට කියන්නේ. ධම්මායතනේ හැඩේ ගන්න මේ කයේ රූප ස්වභාවය. එතකොට සිතුවිලි රළු වෙනකොට කය රළු. සිතුවිලි මෘදු වෙනකොට කය මුදුයි. කාය මුදිතා චිත්ත මුදිතා කියලා දෙකක් තියෙනවා. කයේ මෘදු බව ඇති වෙන්නේ වේදනා සංඥා සංඛාර කියන ධර්මයන්ගේ මෘදු බවෙන්. සිතේ එතකොට ඔගලන්ට සිතේ මෘදු බව ආරෝපණය කරගෙනමයි කය මෘදු කරගන්න වෙන්නේ. එතකොට සිත මෘදු සිතුවිලි මෘදු වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ බාහිර ලෝකේ රැඳෙනවා අඩුයි. අහු වෙන්නේ නැහැ ස්පර්ශය අඩුයි. එතකොට සිත සමාධි වෙන්න බොහෝම උපකාරක ධර්මයක්. කරන කරන වැඩේට සිහියෙන් කරනවා වගේම ලහුතා රූපය. ඔකට කියන්නේ ලහුතා කියන්නේ සැහැල්ලු බව. සැහැල්ලු බව ආරෝපණය කරගන්න. පස්සද්ධිය සංසිඳීම කයට බහලාගෙන කරන්න හුරු මෙන්න මේ විදිහට කරන කරන වැඩෙත් එක්කම හිත ගෙනියන්න. දැන් ඕගොල්ලන්ට ඉරියව්වට සිහියයි. ඉරියව්වක් එකතන ගොඩක් වෙලා ඉන්නවා නම් ඉන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඉරියව්වේදී බොහෝ කරනකොට කරන කරන වැඩක් ගානේ සති සම්පජන්යෙන් පුරවනවා. තේරුම් මං කියන්නේ දැන් නිසින්නෝවා නිසංහෝන්ති පජානාති. දැන දැනමයි ඉඳගත්තේ. හරි. ඉඳගෙන දැන් අපිට වෙනව පුවක් කපන්න සුද්ධ කරන්න වෙනවා. දුම්කොල කැලි කපන්න වෙනවා. මගේ වෙන් කියලා හරියන්නේ. අපි බෝංචි ටිකක් කඩන්න වෙනවා, රතුළුන් ටිකක් සුද්ධ කරන්න වෙනවා, පොල් ටිකක් ගාන්න වෙනවා කියලා කියන්නේ ඉඳගෙන. දැන් ඉඳගෙන ඉන්නවා ඉන්නවා කියලා හැම වෙලේම මෙනෙහි කරන්න එකක් නැහැ. දැන් ඕගලන්ට තියෙනවා කන්න කන්න වැඩේ සියෙන් ගන්න සති සති සම්පජන්ණේ තියෙනවා. දැන් මේ පොල් ටික ගන්න එක බොන්චි කරලා කඩන ගානේ. එතකොට ලුණු ගෙඩිය සුද්ධ කරනවා කියන එකින් එකට එකින් එකට සිහිය තියෙනවා ඕගලන්ට. දැන් මේ කමටහනෙන් ඉරියව්වක අභ්‍යන්තරය පුරවනවා. තේරෙනවද? දැන් මෙයාගේ ජීවිතයේ සතිපට්ඨානෙන් පැනලා යන්න තැනක් ඇත්තේම නැහැ. ඉඩම නැති කරන්න ඕන ශේත්‍රේම. දැන් කරන කරන කරන වැඩක් වැඩක් ගානේ සිහිය තියෙන්න ඕනේ. හිතගෙන නම් ඉන්නේ කුස්සියේ හිතගෙන කරන්නේ මොකද්ද? හොඩ කුරු ගන්න එකද ඊට පස්සේ හාල් එකට දාපු වතුර ප්‍රමාණයක්ද කියලාද බලන්නේ හීටරේ ගන්නවද මොකද්ද දැන් කරන කරන වැඩේට සිහියයි. මෙහෙම ඉන්න ගමන් කලින් කලට. දැන් උපමනකින් සමත කොටස ඉවරයි ආගේ. සති සම්පජාන. ඊට පස්සේ සමුදේ ධම්මානුපස්සීව අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කයත් බලන්න, බාහිර කයත් බලන්න, ආධ්‍යාත්මික බාහිර කයත් බලන්න. මොකද ඕක බාහිර එකට පටල ගන්න එපා ගුටි කන්නත් වෙනවා. ඇයි උච්චාර පස්සාවකම් මේන සම්පජාන්නේ කියලා තියෙනවා. වැසිකිලි කැතික විකිරීමේ කරනකොට සිහියෙන් කරන්න ඕක තමන්ගෙත් අනුන්ගෙත් බලන්න කියලා කිව්වහම අනුන් වැදකිලි කැතිකල් කරන එක බලන්න කිව්වොත් කුටිත් කණ්ඩ වෙයි. අන්තිමට භාවනා කරන්න ගිහලා ඉස්පිරිතාලෙත් ඉන්න වෙයි. ඒ නිසා මේ දෙක අරක සතිපට්ඨානයි. මේක සතිපට්ඨාන භාවනාව. හැම තැනකම මේක වෙනස් වෙනවා. හරිද? එතනින් උච්චාරපස්සව කම්මේ සම්පජානකාරී හෝති කියපු දෙනින් ඉවරයි ඒක. ඊට පස්සේ අජත්තංවා බහිද්ධාවා අජත්ත බහිද්ධාවා. අපි තුමු වැසිකිලි කැසිලි කරනවා කියන තැන සීයයි. ඊට පස්සේ අජත්තං වා කාය කායන පස්සේ විරිත බහිද්දා වා කාය ගන්න එතනදී අනේ මේ ශරීරය හැදිලා තියෙන කන පුන ආහාරයෙන් නේද කුණු පොකොටස් ටිකකින් යුක්තයි කන පුන ආහාරයෙන් හැදුණු මේ ශරීරය කියලා කය ගන්න අනු බලමින් තමයි අජත්තම කායන කාය කායන පස්සේ විරිත සමුදේ ධම්මන පස්සීව වය ධම්මන පස්සීව සමුදේ වය ධම්මන පස්සීව කායස්මේ විරිත කියන තැන සිහි කරගෙනයි වැසිකිලි කරන්නේ එහෙම හිත හිතයි මුත්‍රා කරන්නේ. බහිද්ධා වාකායි. එහෙම සිහි ඒ වගේ අවස්ථාවකට අපිට වෙන කෙනෙක්ව පුද්ගලෙක්ව සිහි වෙන්න පුළුවන්. දරුවෙක්ම සිහි වෙන්න පුළුවන්. එතකොටත් එතන එතන රූපේ කොටස් ටිකක් බලනවා කන බුන ආහාරයෙන් හදලා කියලා එහෙම බල බල තමයි මේක කරන්නේ. ඒ වගේ සති සම්පජන්නේ වඩන වෙලාවේදී එදිනෙදා සිහි අල්ල ගන්නවා කරන කරන කරන කරන වැඩක් ගන්නෙම ඒකෙන් එයාගේ අතීත අනාගත දෙකට යන්න නොදී වර්තමානයක තබාගෙන සමත කෘත්‍ය කරනවා. කලින් කලට එහෙමම ආධ්‍යාත්මික කයත් බාහිර කයත් ඇත්ත බලන්න. තේරුම් කියපු ටික. මෙන්න මේ විදිහට කරන්න මේ විදිහට කරනකොට නබෝ දවසකින් ආශ්‍රයයෙන් හිත මිදෙනවා. කෙලෙසුම හිත මිදෙනවා. කෙලෙස් ටිකකට ආශ්‍රයෙන් ජීවිතය ඉඩ දීලා නැහැ කිසි තැනක. ඒකයි මෙයාගේ සතිපට්ඨානේ ටැඹකට උපමා කරමින් කනුවකට උපමා කරමින් කියලා කිව්වේ ගහගෙන යන්න තැනක් නැහැ මෙයාට. හැම වෙලාවෙම සතිපට්ඨානය හා බැඳිලා තියෙන ජීවිතය. අන්න ඒ විදිහට ඕගොල්ලෝ කළොත් නිවන් නොදැක්කොත් තමයි පුදුම නිවන් දැකීම පුදුමයක් නැහැ. අද අපි සතිපට්ඨානය කරන ක්‍රමයට නිවන් දැක්කොත් තමයි පුදුමේ නොදැකීම පුදුමයක් නැහැ. පැය කැලේක ඉන්න මහ තඩි කුරුහරකෙක් ගෙනල්ලා දවසකට පැයක් වැඳලා තියන්නේ. පැයක් බැඳලා තියලා කැලේට ලෙහලා යවන්න. එතකොට දවසට පැය 27 23ක්ම කොහෙද? කැලේ. පහවදාටත් ඕනනම් ඒ වෙලාවටම ගෙන්නු ගෙනලා ආයෙත් පැයක් බැඳලා තියන්න. ආයෙත් පැය 23ක්ම කැලේ. මේ සතාවේ කුළු ගතිය යන්න කොච්චර කල් යයිද? කුළු ගතිය ඇරිලා හීලා වෙන්න. පැය 23ක්ම කැලේ පැයයි ඉන්නේ. කොච්චර කාලයක් යයිද? ඉක්මනටම වහාම ශීඝ්‍රයෙන් කුළු ගතිය යයිද? අවුරුදු ගාණක් ගියොත් ඔය තරම් තඩි රූපයක් තියෙන කුළු හරකෙක් හික්මුනේ නැත්තම් ඒ වගේ දහස් ගුණයක් ජව සම්පන්න හිත කුළු ගතියෙන් යුක්ත හිතේ කුළු ගතියයිද පැයක් කොහොම භාවනා කළා හොඳයි කුළු හරක ගෙනල්ලා අඛණ්ඩව කනුවක බැඳලා තිබ්බොත් ඛණ්ඩ චුට්ටක් දෙනවා වොන්න චුට්ටක් දෙනවා අඛණ්ඩව බැඳලා දෙනවා එහෙම වුණොත් කුළු ගතිය යන්න කොච්චර කාලයක් යයිද? නොබෝ දවසකින් යයි නේ. ඒ වගේ ජීවිතේ අඛණ්ඩව සතිපට්ඨානෙ බඳලා තිබ්බොත් නොබෝ දවසක මේ කුළු ගතිය යයි. කුළු ගතිය යනවා. ඒ නිසා සතිපට්ඨානෙ නැමැති ඨැඟේ මේ සිහිය බැඳගෙන සිටේ තියෙන කුළු ගතිය අයින් කරලා මේ ජීවිතයේදීම අජරාමර නිර්වාණ සම්පති සාක්ෂාත් කරගන්න හැම දිනාට මේ දේශනාව පාරමිතාවක්ම වේවා කියලා හිතනවා. ඊටු ටික අපි පස්සේ කතා කරමු. හොඳයි එහෙනම් හැමදෙනාම කල්පනා කරගන්න බොහෝම ශ්‍රද්ධාවෙන් අද දවසේදී තමන්ගේ ගෙවල් දොරවල් වල නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුන්රුවන් සැඟවෙන තැන් පිහිට තැන් කරගෙන මේ ස්ථානෙට ආවා. ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කළා, ධම් කරුණ මෙනෙහි කළා, භාවනා කළා, බොහෝ වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ වුණා, සිද්ධ කරගත්තා. කල්පනා කරගන්න මේ සියලු ආකාරයෙන් පහල කරගත්තා සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී රක්ෂා ආදී ස්ථානට අධිග්‍රහිත වූත්, අරණ්‍යයේ ස්ථිරට අධිග්‍රහිත වූත්